ගෞරවනීය ලොකු සාංශිකෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ 8 වෙනිදාත් ධර්ම දේශනා පැයටයි එළඹිලා තියෙන්නේ ශිරු දිනාම අපි tempat වෙමු ධර්ම දේශනාව සඳහා ඒක ඒ කරලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සීලේ අසති සීල විපන්නස්ස අතෝපනිසං හෝති සම්මා සමාධීති මරුකටයුතු ලොකු ශාංශකෙන් අවසරයි. අපි ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ සති සම්පජඤ්ඤය සූත්‍රයේ ඉදිරියෙන්. යනවා බලනකොට අපි මෙතෙක් ගත කරපු පියවර ටික බැලුවොත් සති සම්පජඤ්ඤම් වික්කවේ අසති සති සම්පජඤ්ඤම් විපන්නස්ස අතෝපනි සංඝෝති හිරොක්තප්ප. යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤය පිරිසුදු නැත්නම් නැත්නම් මුත්තස්සති අසම්පජාන දෙක තියෙනවා නම් එයා තුල බයලජ්‍ය දෙක තියෙයි කියලා හිතන්න බෑ. බයලජ්‍ය පහළ වීමට පද පාදමවත් නැහැ. පාද පාදක සටහන්වත් නැහැ. ඒක නිසා ඒ සම්බන්ධය තමයි මේ සූත්‍රයේ ආරම්භක ධර්ම પરම්පරාවේ ආරම්භක පුරුක. ඊට පස්සේ විරොත්තප්පම් පිච්ච වේ අසති විරොත්තප්පම් විරොත්තප්පේ විපන්නස අතෝපනිසං හෝති ඉන්දිය සම්වරෝ. යම් කිසි කෙනෙකුගේ පවට බයලජ්ජාව කියන දෙක. එහෙම නැත්නම් ඉදි ඔතක් කියන මේ දෙක නැත්නම් එයාට ඉන්දිය සංවරයක් ඇති වෙන්න පරිසරයක්වත් නැහැ. පාදමවත් නැහැ. ඉතින් ඒක නිසා දෙවෙනි පුරුක තමයි ඉන්දිය සංවරය. ඊට පස්සේ ඉන්දිය සංගරම් වික්කවේ අසති ඉන්දිය සංවරේ විපන්නස්ස හසෝපනි සංඝෝති සීලං. යම් කිසි නිගාව ඉන්දිය සංවරයක් නැත්නම් ඒ කෙනා බොරු සිල් රකින්න තපස් උපර තපස් රකින්න කෙනෙක් මිසක් ආ එයාට ඒ සීලේ හට ගන්න ඕනේ පදනම නෑ සීලේ හට ගන්න ඕනේ පාදක සටහන් නෙවෙයි කියන්නේ මූල මූල ආසන්න කාරණා නෑ දැන් එන්නේ මේ පදනම මත ඉඳගෙන තමයි අද අපි මේ ශ්‍රී මුක පාඨ ඉදිරිපත් කරේ සීල සීලේ අසති සම්පතිගාමීම සීලයක් නැත්නම් සීල විපන්නස්ස සීලෙන් වෙන්ව වාසය කරන්නාට අතුපටිසං හෝති සම්මා සමාධි. එයිම කෙනාට සීලයක් නැති කෙනාට සීලෙන් යුක්තව ගත කරන කෙනාට විපන්නස්ස කෙනාට සම්මා සමාධියක් ඇති කර ගැනීමේ මූලික අවශ්‍යතාවයන් හෝ ආසන්න කාරණාවක් අත්දැක. ඉතින් මෙතනින් තමයි ඇත්තරම කෙනෙක් ආධ්‍යාත්මික ජීවිතයට පිවිසෙන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා හරහා. ඉතින් අපි ඒ වගේ දෙයකට ගොඩාක් අප කැප වෙලා වාසය කරන පිරිසක්. ඉතින් අපි ළඟ යම් කිසි වෙලාවක අපේ මනාපේ නිසා හෝ අමනාපේ නිසා හෝ යම් සීලයක හානියක් සිදු වෙලා තියෙනවනම් එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන්නා වූ සම්මා සමාධියේ අපේක්ෂිත ප්‍රතිඵල ලැබිලා නැත්නම් ඒකට අපි ධර්ම પરම්පරාවක් සලකා බලන්න ඕනේ. ඒ කනගාටු වෙන්නේ නැතුව වෙච්ච සිද්ධිය ගැන ධර්ම પરම්පරාවක් තියෙන නිසා ආය වාසි දෙකක් තියෙනවා. අපිට ඒක නැවත සකස් කරගන්න පුළුවන්. මේක හැරේ එක්කෙනෙක් විනිශ්චය කරන දේ දෙයනාසි විනිශ්චය කරන දේ කිව්වොත් එහෙම දෙයනාසි මොනවා කියයිද විශ්වාස. මේක ධර්ම પરම්පරාවක් නිසා අපිට බලන්න පුළුවන් පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ නැවත සකස් කිරීමෙන්. ඒ වගේම මේ પરම්පරාවෙන් අදහසක් තියෙන ওই විච්චි හානිය නිත්‍ය හානියක් හෝ නැත්නම් පිළියම් කරන්න බැරි ගන්නේ. ඒක පිළිබඳ පොඩි ඉඟියක් දෙනවා. ඌ ඒක කියන પરම්පරාවගේ නිසා ආපහු සල්කා බලලා ආයෙ මුලක ඉඳලා හදාගෙන ඉන්න තරම් අපිට ඉවසීමේ ශක්තිය සතත අභ්‍යාසයක් තියෙනවනේ. ඒ පුද්ගලයාට ඒ ජීවිතය ඇතුළතදීම නැවත සල්කා බලලා අලුත් ජීවිතයක් ඇති කරගන්න. ඒකට කියනවා ජීවිත පරිවර්තනය කියලා. ඒත් ඇත්තටම හැබෑවට ඕන නම් පමා නැහැ. ඉතින් ඒ නිසා මේ අපි බණ භාවනා කරන අපි මෙච්චර කැපකිරීම කරන අපි ඇත්තටම ජීවිත පරිවර්තන වෙන්න කැමතිද? එහෙම නැත්නම් උගුරට හොරා බේත් කරනවා. ඉතින් මේ භාවනාව ගත කරනකොට එම්ට උගුර උගුරට හොරා බේත් කරන විදියක් ඇත්තේ නෑ. අපි ලෝකෙට මොනවා කිව්වත් Taman දැනගන්න ඕන මෙච්චර අප කැප වෙලා වැඩ කරනකොට ඒක මේ පැතුවට හරියන දෙයක් නෙවෙයි. ධර්ම પરම්පරාව අංග සම්පූර්ණ පිළිගෙන එනකොටයි හරියන්නේ. ඉතින් අපිට තියෙන ලුණු මිරිස් කන මොලයක් අපිට ආපහු ගිහිල්ලා බලලා කොතනද අඩුපාඩු කියලා හදාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ සදාකාලික අපායක් අපිට සර්වඥාන්සි යොමු කරන්නේ නැහැ. මේ වැරද්දක් කියලා කියලා ඒකාන්තිම අපාය යනවා කියන ඒ එහෙම කතාවක්. එහෙම කතාවක් තියෙනවා ඒකට නිවන් දකින්න. මෙයා සර්වඥාන්සි ළඟට එනවා ඒ සංඛ ධම සූත්‍රයේදී සුබන්ද පුත්‍ර ඒ ස්වාමී මේ මිනිස්සේ ආවට පස්සේ ඒ බුදුජානසත් එක්ක ඇති වෙන සාකච්ඡාවේදී ආ මේ නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලේ දැන් අහනවා ඔයගොල්ලන්ගේ මේ අපි ඊය කතා කරපු ඉන්දිය භාවනා සූත්‍රය වගේ නේද? ඔයගොල්ලන්ගේ සාස්තුන් වහන්සේ ඔයගොල්ලන්ට මේ සීල ශික්ෂාවක් පනවනවා කියලා. ඔය අපේ අපි අපේ සාස්තුන් වහන්සේ අපිට සීලයක් පනවනවා. අනේ මටත් දැනගන්න කැමතියි කියලා සර්වඥාන්සේ සාකච්ඡාවකට මේ සාදර වෙන්න එහෙම නැත්නම් අල්ලාහ් සල්ලාහයකට මුණ පුරනවා. අපිට කියන අපේ ශාස්ත්‍රඥ වංශේ සත්තු මරන්න එපා සත්තු මරොත් ඒකාන්තයෙන් අපාය යනවා වරකම් කරන්න එපා වරකම් කරොත් ඒකාන්තයෙන්ම අපාය යනවා කාමීත්‍යචාරය කරන්න එපා ඒකාන්තයෙන්ම අපාය යනවා පුරු කියලා මේ සත්‍යන කියන්න එපා ඒකාන්තයෙන් අපාය යනවා මත්පැන් බොන්න එපා ඒකාන්තයෙන් අපාය යනවා ඒකේ පංචිල් පදව බුද්ධ ආගමට සීමා වෙච්ච එක නෙවෙයි ඒ නිගණ්ඨනාත පුත්තත් එහෙම කියලා තියෙනවා යං කම්මං යං කම්මං යං යම් යම් බහුලා බහුලී කරොති තන්තං උපනීයති කියලා යම් කර්ම ශක්තියක් වැඩි කර කරනොත් ඒ යනවා අපායේ තියෙනවා. ඉතින් ඒ ඒ පුද්ගලයාගේ ප්‍රකාශය අරකට පස්සේ ආනන්ද බුදුරජාණන්සේ බුද්ධමාකාර අපිට හිතා ගන්න බෑ අපේ බුදුහාමුදුරුවෝ කියන. දැන් පිට බුදුහාමුදුරුවෝ කාරී. ඉතින් ඔහොම ගියොත් තියෙන එකක්වත් අපාය යන්න බෑනේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් පව කර කර නෑනේ. බහුලීගත කරපු දේ යනවනේ අපායේ තියෙන අපි හුඟක් කරලා පව් කරනවා නෙවෙයි. සතෙක් මරනවා වෙන්න පුළුවන්. ඒ විනාඩියයි දෙකනේ අනික හැම වෙලාවකත් මරන්නේ නැහැ. හොරකම් කරනවා වෙන්න පුළුවන්. ඔව් මුළු දවස පුරාම හොරකම් කරන්නේ නැහැ. කාමීත්‍යචාරය කරන්න බෑ නේ දවස පුරාම කරන්න ඕනේ. ඕක. උටියක් කරනවද හෙම්බත් වෙනවා. නැත්නම් ඔය සත්ව අතර නිතරම තියෙන බය කාමීත්‍යචාරය නෑ. ඒකේ වෙලාවට කාමී කරලා ඒක නිකන් යුක්තුවට ආවට පස්සේ විතරයි ඔබ සිද්ධ වෙන්නේ. ගුරුවෝ කියලා මේ ඉස්සත් බොරුව නම් සාමාන්‍ය දේශපාලනඥයෙක්ට මං හිතන්නේ දවස පුරාම කරන්න පුළුවන් ඇති. ඒක නම් මට සැකයි මං දන්නේ නැහැ කියන්නේ මේ මේ අත්පැන් බොන එක කරන්න බෑ. ඒක කරන්න බෑ. ඉතින් එහෙමනම් ආනන්ද කිසි කෙනෙක් අපායන් බෑ කියලා කියනකොට අර ආපු එකනාගේ ඔළුව පාත්‍ර පිළියර ගන්න යං යං යං යං කම්ම යං කම්මම් බහුලින් කරෝති තන්තං උපනීයති නං වැඩි පව් කරන්නේ නැහැ නේ පින්නේ කරන්නේ අනිවාර්යෙන් දිවිලෝ කියන්නේ. මේ පුංචි තර්කයක්. බොහොම පුංචි තර්කයක්. ඊට පස්සේ බුදුජානන්සේ සඳහන් කරනවා මේ කලකින් පහළ වෙන නෛර්යානික සීසත් ධර්මයේ ඔයගේ සිල්පද තියෙනවා. සත්තු මකන්න එපා. සත්තු මන්නේ හොඳ නෑ. ඒක අපායයෙන් වැඩක්. හොරකම් කරන්න එපා ඒක හොඳ නෑ ඒක අපාගත වෙනවා. අර විදියට බුදුහමොත් කියනවා. කියලා කියනවා ඔබට තේරුණා නම් ඔබ අතීතයේ හත්තු බලලා තියෙනවා කියලා ඒ අද ඉඳලා ජීවිත පරිවර්තනයක් හදාගෙන හත්තුන් අපේ දීපන් ඔබට හිතේ තියෙනවා නම් මම හොරකම් කරලා තියෙනවා හොරකම් කරනවා දන්නවා නම් දැන් බුද්ධ හරි උත්තරනාසනේ කැමති නැහැ කියලා අද ඉඳලා දාන දීපන් ඔබ දන්නවා නම් කාමීච්ඡාචාරය කරලා තියෙනවා කියලා අනුන්ගේ කාම වස්තු වලට පාවිච්චි කරලා තියෙනවා කියලා අද ඉඳලා වටන් අනුන්ගේ කාම වස්තුවට ආරක්ෂාව දෙන්නේ උඹ දන්නා නම්බරු කියලා තියෙනවා කියලා මිස්ටර් මන්සලා හැදෙන්න බල එක කට වහගෙන ඉන්නවා. අපි මේ කටෙන් තමයි ගොඩක් අපාය යන්නේ. ඒක කට වහපන් නැත්නම් කියනවා නම් ධර්ම විතරක් කියනවා. නැත්නම් පාවිච්චි කරා නම් මදේට ප්‍රමාදයට හේතුව දැන් අප්‍රබලයක්. ඉතින්ලා අහන බුදුජානනාච ආනන්ද සම්දී ආනන්ද මේ මිනිස්සයා සත්තු මරලා තිබ්බා. බුදු කෙනෙක් හම්බ වෙලා. අවු කරන්නේ නැහැ කියලා කිව්වා. එයා ඒ වෙලාවේ ජීවිත පරිවර්තනයක් හදාගෙන ඉඳලා එයා මේ සත්තු මරණ වෙනකොට සත්තුන්ට අබේදාන දෙන්නේ මෙයාට හිතන්න කියනවා මෙයා මරපු සත්තු ගන්නට වැඩිය අබේ දීපු කුසලේ වැඩි වෙන වෙලාවක් එනවා ඉතින් සත්තු මරපේක අදිවියෝ කරනවා එහෙම නැතු අනේම සත්තු වෙරෝ අනේම සත්තු වෙරෝ කියලා අපි කියපු අකුසලේම කරපු අකුසලෙම සමාදාවෙන් ඉන්නවා නම් අර එකසක් අක්මරුවත් ඒක අපායයි. ඊට පස්සේ කොච්චර පිංගම් කරත් ඒක සමාදම් වෙන්නේ කරපු අකුසලෙ විතරනේ. ජීවිත පරිවර්තනයක් හදාන නව නව මාර්ගික යන්න කැමති නෑ ගියාට ඒ පස්සේ මනසට පුදුම ශක්තියක් ඇති වෙනවා බුදුන් ලෝකේ පහළ වුණා ධර්මයක් පැටි ලැබුණා මං කාලකන්ණියෙක් මං ජීවිත පරිවර්තන කරගත්තා මං දැන් සතුන් ලැබේ දෙනවා කියන ඒ තෙද නිසා පව් කරන්නේ දිවි ලෝක යනවා තින්ක දෙවුන් අපාය යනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා යම් දවසක ඒ පව් කරපු කෙනා දැනගෙන ඊට සාපේක්ෂව බුදුහාමුදුරු යෝජනා කරනවා මේ මේ දේ කරොත් මේ දේ කරපන් කියලා. ඒ විදිහට තමන්ගේ ජීවිතයේ කුසල පැත්තට ගියාට පස්සේ කියනවා හග්ගිඩියක් කරන කන්දඟුලට නැගපු කෙනා හග්ගිඩිය පිඹිනකොට කොච්චර දුරට සද්ද පැතිරෙනවද ඒ වාගේ මේ මනුස්සයාගේ පුදුමාකාර මෛත්‍රියක් පිට වෙන්න පටන් ගන්නවා මං ඉස්සර අලුගෝසුවේ මං බුදුන් දැක්කා මට බුද්ධ ධර්මය ඇහුණා මම සීලෙක පිළිතියා මට අසීමිත ඉඩක් තියෙනවා සතුන් ලැබෙ දෙන්න. මට අසීමිත ඉඩක් තියෙනවා දන් දෙන්න. මට අසීමිත ඉඩක් තියෙනවා කාම වස්තුන්ට අනුගේ කාම වස්තුන්ට ආරක්ෂාව දෙන්න. මට අසීමිත ඉඩක් තියෙනවා ඊට පස්සේ සත්‍ය කතා කරන්න. මට අසීමිත ඉඩක් තියෙන එළඹ වාසය කරන්න. ඒ සමයි මුළු ජීවිතේම ඊට පස්සේ ඒ කැපකිරීමකට කරනෝට ඒ මනුස්සයාගේ පැතිරෙන මෛත්‍රිය කන්දක් උඩ ඉඳලා හකිරියක් පිබිනා වගේ කියලා ඒ නිසා මේ සූත්‍රයේ සංඛ ධම සූත්‍රය කියලා කියනවා. ඒ නිසා මේ භාවනා වැඩමුළුව කියන්නේ සත්‍ය කියලා කියන්නේ අපි මේ දැක්සයි කියන කියන්නේ ජීවිත පරිවර්තනයක මිසක් අනිකන් සලෝබත් එකේ අන්තිම අන්තිම පස්සේ යන කතාවක් නෙවෙයි. ඒ නිසා අපිට කොයි වෙලාවක හරි අපි මේ කරන වැඩේ දැනෙනකොට හැඟෙනකොට ලুকু වෙනසක් එහෙම නැත්නම් මේ අපේ හිතේ චින්තනයේ අපේ වචනවල අපේ ක්‍රියාව ලොකු වෙනසක් ඇති වෙනවා. ඒක නිසා අන්ධානුගමනය කරන දෙයක් නෙවෙයි. ඒක මේ ධර්ම પરම්පරාවේ ඒක තැනකදී Tamange මුලිච්ච වෙනවා. මෙන්න මෙතනයි ගොල්ලෝ මේ ගැටි ඉලා ගන්න දැන්. කියලා ඉතින් එන්නේ මේ ලිවෙන තැන ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන්සේ කරන විස්තරය මට හිතෙනවා ඊයේ කියපු ටිකම ආයෙත් කියන්න. ඒකෝර කම්මැලි වෙන ඉඳ මම ටිකක් වෙනස් විදිහකට කියන්නේ. එකම දේ කියනකොට බණ කියන වගේ කියලා කියන්නේ. ලෝකෙච්චාම අස්සෙ එකම දේ කියවෝ කියලා. ආමුදුත් එකම දේ තමයි කියවන්නේ ඩෝක් වෙලා වගේ තමයි ඉන්නේ. ඉතින් ඒ වුණාට මේ ඉන්දිය භාවනා සූත්‍රයේදී මම අද කියන එක මම හිතන අලුත් වෙයි කියලා. දැන් මේ පුදු විදිහක් පහළ වෙලා මේ සති සම්පජඤ්ඤය ඇතුව බයලජ්ජාව ඇති කෙනෙක් ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ හොඳ දේ හොඳයි නරක දේ නරකයි හොඳ කිරුවොත් හොඳ වෙනවා නරක දේ කිරුවොත් නරක වෙනවා කියලා කළ කළ දේ ඵල ඵල දේ කියන කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියන කෙනේ එයාට බුදුරජාණන් වහන්සේ ධර්මපදයක් කඩපාඩම් කරනවා. චක්කුණා රූපං දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං ඔබ දැනගනින් ගොයියෝ ඇහෙට රූපයක් එනකොටම මනාපමනාප එනවා මනාප වෙනවා අමනාප වෙන නැත්නම් මනාපමනාප වෙනවා ඒ දෙයින් පස්සේ තමයි අකුසලයේ සිද්ධ වෙන්නේ අපි යමක් දැක්ක වගේම අකුසල වෙන්නේ දක්ෂිනවත් එක්කම යටිනූලෙන් තීන් නූලෙන් අපිට මනාපේ පහළ වෙනවා අමනාපේ පහළ වෙනවා නැත්නම් මනාපමනාප දෙක අතරමැද පහළ වෙනවා අන්න මේ පහළ වෙන මනාපේ මේ පහළ වෙන අමනාපේ මේ පහළ වෙන මනාපමනාප දෙක ඉතාමත්ම ගොරෝසුයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒක හරි ඕලාරිකයි බොහොම සංකතයි බොහොම පටිච්චසමුප්පන්නයි ඒ නිසා ඔබ ඉන්දිය සංවරය කියන්නේ රූප බලනකොටම ඒ රූපය පිළිබඳ මත වෙන මනා කැමැත්ත හෝ අකමැත්ත. ඒ නැත්නම් කැමැති අකමැති දෙක නැති තත්ත්වය ඒ රූපේ බලනකොටම රූපේ කටදියත් කටක් අරගෙන බලා ඉන්නව වෙනුවට මම කොහොමද මේකට ඇදී වැඩි ගත කරන්නේ මේ රූපෙම නැවත නැවත බලන්නේ එක්ක මනාපයක් කියලා දෙන එක්ක අමනාපයක් වෙන මනාපමනාපය. එතකොට දැන් මේ මනාපමනාපය පහළ වෙච්ච හිත ඇති පහලජ්ජාව තියෙන මේ කෙනාට බුදුජානනාගේ පොඩි දැන් ඉස්සලා කිව්වේ ප්‍රකාශයක් දැන් කියනවා ඒක පහළ වෙන්නේ ඉස්සලා හිත තිබුණ උපේක්ෂාව. ඒතං සන්තං ඒතං පණිතං අධියම් උපේක්ඛා කියලා මට පුළුවන් ද මේ මනාපමනාප පහළ වෙච්ච හිත ඊට ඉස්සලා තිබුණු පිරිසුත් තැන්න ගෙනියන්න. ඊට ඉස්සලා තිබුණු නික්ලේශී තැන්න ගෙනියන්න. ඊට ඉස්සලා තිබුණු ക്ഷേම භූමියට ගෙනියන්න. ඔච්චරයි ඉන්දිය ධර්මවල කියන්නේ. එහෙම නැත්නම් ඉන්දිය සංගලේ යාන්ත්‍රණය උතරයි. ඉතින් අපි මේක ඉදිරිපත් කරගත්තේ කාරණා දෙකක් තව සාධක කාරණා දෙකක් අරගෙන එකක් තමයි එහෙම රූප බලන්නේ ඉස්සෙල්ලා අපේ හිත අපි භාවනා අරමුණේ තිබුණා. භාවනා අරමුණේ ඉන්නකොට හිත උපේක්ෂයි. භාවනා අරමුණේ ඉන්නකොට නික්ලේශී. භාවනා අරමුණේ ඉන්නකොට නිර්මලයි. භාවනා අරමුණේ ඉන්නකොට හිත ෂේම භූමියේ ඉන්නවා කියලා එක සාධකයක් අපි ගත්තා. දෙක හිත පිට ගියයි කියන පශ්චාත්තාප නොවි පශ්චාත්තාපුනොත් කොරස් කටේවත් අද්දා ගන්න බෑ. මේ හිත පිට ගියාම රූපයකට අරක රූපයක් දකින්නකොට පශ්චාත්තාප වෙන එක නෙවෙයි දැනගන්න ඕනේ මට ඇවිල්ලා තියෙන මන අපයත්ද මට ආමනාපයක්ද ඇවිල්ලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ওই දෙකෙන් තමයි කුසල අකුසල සිද්ධ වෙන්නේ නමුත් අතරමැද අවස්ථාවකුත් තියෙනවා මන අපමනාප දෙක අතර හෙලෙත් ආඩු අවස්ථාව මෙන්න මේ කාරණා දෙක යෝගාවචරයට කමඨාන් සුද්ධ කරනට හිත හිත දුනා කියලා හිතමු අර තේරුණා නම් අරමුණේ හිත පවත්වන තාක්කල් කෙලෙස් නැහැ අරමුණේ හිත පවත්වන තාක්කල් නිර්මලයි නික්ලේශී ക്ഷേම භූමියක් අරමුණේ හිත පිට යන එකට අපිට මොනම තාලිකම සාතිකයක් දෙන්න බෑ. අන්නේ පිට ගියාම පශ්චාත්තාප වෙනව වෙනුවට දැනගනි මේ හිතට දැන් වර්ණ ගැනීමක් වෙලා තියෙනවා. මනාප වර්ණයක් හෝ අමනාප වර්ණයක් හිත කැළඹිල්ලක් වෙලා තියෙනවා. ඔබට දැන් පුළුවන්ද ඒ බව දැනගෙන පශ්චාත්තාප වෙන්නේ නැතුව කලකොල වෙන්නේ නැතුව ඉසాత වෙනකන් නගන්නේ නැතුව අර මූල කර්මස්ථානේ ඒක දිල්ල කියන්නේ. ඉතින් ඒක තමයි සකුණන්ගේ සූත්‍රයේදී හරුවත්යන්සේ සඳහන් කරන්නේ. ඒ කුරුළු පැටියා අම්මා කිව්ව දේ අහන්නේ නැතුව අර පස් කැඩේ උඩ නගනටා ඉන්නකොට කුරුළු ගෑවිලා ගහගෙන යනවා. ඊට පස්සේ ඌ ඌ දොස් කියන්නේ නැහැ කුරුළු ඔයාට. ඌ කියනවා මගේම වැරද්ද. ඒක මේ කුරුළු ගෑනු වැඩේ කොතුරු වෙන එක මම හිතා මේ ගෝචර නොවන භූමියක ඊට පස්සේ කියන සත්‍ය දිගටම වෙනවා. මේකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. මගේම වැරද්ද. මගේම වැරද්දක කුරුළු ගෝ යහනොත් ඕ කාටද කොහොමද මේ ගුදුරට අහුවෙච්ච වෙන එකෙක් නම් කෑ ගහනවනේ මාව නිදාස් කරපන්නේ. තේරෙන්නේ නෝ නෑ. මෝ කියන්නේ මගේම වැරද්ද. දැන් හරබඩදාරි දෙයියම ආව විසඳන්නේ නැහැ. මේ කරන හතියක් අවුදල් මම්මයි කරගන්නේ. ඒක මගේම වැරද්ද. එතකොට මේ කුරුළු ගෝ යා කුරුළු ගැටියට chance එකක් දෙන්න වගේ මාරයත් පුංචි chance එකක් දෙනවා. ආයෙනම් තෝ කරලා බලපියකෝ උඩ පුළුවන්කම තියෙනවා කියලා ඔය පොඩි අවස්ථාවක් දෙනවා කලබල වෙන්නේ නැතුව ආපහු අරමුණට යන්න. ඉතින් ඒක අපි හිතන්නේ කුරුළු ගොයේ කුරුළු පැටියෙකුට කුදුරට අවස්ථාවක් දෙයි කියලා. අවස්ථාවක් දෙන්නේ. ඒකෙන් තමයි අපි නිවන් පාර හදාගන්නේ. ඊට පස්සේ ගෙදර ගියොත් මේ කුරුළු ඇටි ආයෙත් නගිනවනේ අර පොත් කඩුවට. ඊට පස්සේ ආයෙත් හිතනවා ඒක දැක්ක වැරදුන අම්මගේ උදේ ආන්නේ ආයෙත් නගිනවා. එතකොටත් කුරුළු ගෝයා එනවා. ඒකෝට ඒ කුරුළු ගෝයා එන සද්දේ අර සූදානම් ශරීරයේ අර එළඹ සිටි සිහිය ඌට සියල්ලම ආරක්ෂාව සම්පූර්ණ එතකොට කුරුළු ගෝයා එන්න තප්පරයකට ඉස්සලා ඌ පස්කන්ධයට ගියාම කුරුළු ගෝයා ආපු වේගෙට පස්කොඩේ වැදිලා නැරලා ඒ වාගේ පන්දි ස්වාමීන් වහන්සේ කියන බුරුමේ අපි සංසාරේ පුරාවට කරපු මෝහ පටල. අපි කියන තකතිරුකම්, මාර්ගිකම්, මෝඩකම් අවිද්‍යාව මේ සියල්ල මෙච්ච සැරේක සතියෙන් කපන්න පුළුවන් එක චිත්තක්ෂණය. ඒ තමයි බලවත්ය සතිය කියන්නේ. ඒ නිසා මගේ හිත දැන් සක්මන් කරගෙන ඉන්නකොට හිත පිට ගියා. ඔව්. ඉතින් දැක්කේ මොකක්ද? දැක දේ අනුව අපිට එක්ක තරහක් එක්ක මනාපයක් කැමතක් පහල වෙනවා. අන්න එතෙන්දි මේක දැනගෙන ඒක දිගේ කතන්දර ගොතන්නේ නැතුව දැන් මේ ආවේ මනාපයක්, මේ ආවේ අමනාපයක්. කමන්නේ. කතන්දර ගෙව්වත් කමන්නේ. මම මේ කිල්ල අරගෙන සුදු වෙද්දක් අරගෙන මේ සක්මන්නේ කී ඔය කතන්දර කරන්න නෙවෙයිනේ. මම ඊට දැන් මේ කුරුරෝ ඔය ඇරයි යන වෙලාවනේ. කිව්වොත් ඒක මගේ දෝෂි මම මේ හිතරක් කරගන්නේ. මට බැරි දාපහු මං හිතුව අරමුණට යන්න. ඉතින් මේ ටික කාට හරි හිත දුනා නම් මේ ටික කාට හරි කමඨාන සුද්ධ වුණා නම් ඒ අනිත් දවසේ හිත පිට ගියයි කියලා කලබල වෙන්න නෙවෙයි යන්නේ. අන්නේ වෙන්නේ වෙලාවදී මට නැවත අරමුණට හිත ගැනීමේ මට මගේ වීර වික්‍රමාමිත ක්‍රියාව කරන්න පුළුවන්. ඒක කරදරයක් නෙවෙයි යාට හිත පිට යන්නේ. තවත් සැරයක් පරිශ්‍රණයක් කරන්න පරිශ්‍රණයට අමුතවියක් වෙනවා. ඉස්සනම් හිත පිට යනකොට කනගාටුව දැන් කියනවා නෑ. ඊ එක වෙලාවක හරි මම නැවත ගෙනල්ලා අරමුණේ තිබ්බට පස්සේ සර්වඥාන්සේ දේශනා කරනවා ඒ ඒ සාන්ත වූ ඒ නික්ලේශී වූ අරමුණට ගිය ගමන් අර හිතේ ඇතිවෙච්ච ද්වේෂය හිතේ ඇතිවෙච්ච මනාපය හරියට ඇස්පිල්ලමක් ගහන තරම් වේගෙන් හිතෙන් අයින් වෙලා යනවා කියන්නේ. ඒක බුදුන පඬිස්සාරි කියන්නේ උඹ මේ හිත පිට යන්නත් ඉස්සලා සතිය නම් හිත ගියාට පස්සෙත් ආයේ සතියට ගෙනාව නම් ඒ අතරමැද පහළ වෙච්ච සීල අකුසල් අහෝසි වෙනවා. ඒකට නිදර්ශන පහ හයක් බුදුරජාණන්සේ ගෙනාර පානවා. එහිම රූපයක් දැකලා මනාවම නැගේ පහළ වෙනවා. නමුත් අතරමැදදී එයාට තේරෙලා මෙයා යෝගාවචරයේ ආය අරමුණේ ගිහිල්ලා හිත තියෙනවා. තියෙනකට ඕන ඉස්තාවරයක් ලැබෙනවා. හරි. දැන් හිත ගියා. දැන් හිත ආපහු ගෙනත් ඉබයි කියලා. එතකොටම අර ඇතිවෙච්ච මනාපේ හෝ අමනාපේ නැත්නම් ඒ කුසල් ජීවිතය සම්පූර්ණ මෙවත් වෙන කොහොමද ඇස්පිල්ලමක් ගන්නවා වගේ. ඊට පස්සේ බුදු දානන්සේ කණේ සද්ද ගැන කතා කරනවා. අපි සක්මන් කරගෙන ඉන්නකොට මොකක් හරි සද්දයක් ඇහෙනවා නැත්නම් හරියන් කියනකොට මොකක් හරි සද්දයක් ඇහෙන කිසිල අපේ හිත තිබ්බේ මූල කර්මස්ථානේ. සද්ද විසක පාරට හිත යනවා එක්ක සද්දෙ ද්වේෂ කරනවා. එහෙම නැත්නම් සද්දෙට මනාප කරනවා. ඉතින් කොයි වෙලාවකරි මෙයා දැනගත්තොත් දැන් අනේ මේ අහිංසකව තිබුණු, නික්ලේශීව තිබුණු, නිර්මලව තිබුණු මගේ හිත සද්ද නිසා ගියා කමක් නැහැ. මට බැරිද ආපහු සේරයක් කියලාපු අරමුණට ගන්න. කිසිසේත්ම කිසිම බාධාවක් නැහැ. ගත්තට පස්සේ ආට ඇති වෙන සතුට එයාට ඇති වෙන ඉන්දිය සංවරය කොච්චරද කියනවනම් අර සද්ද ඇහිම නිසා සිද්ධිච්ච අකුසල් සියරම හුසු වෙලා යනවා. අසුරසනක් ගන්නවා වගේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. නැවත අරමුණට ගිහිල්ලා නැවත උපේක්ෂාවට ගිය ගමන් මුද්දතෝම විශ්වාසයක් එනවා. දිසානකින් මොකක් හරි ඇඳලා පතුට්ටියක් ගාලා නකෝ. චෝක් කාලිකේ මොනවාරි ලියලා මග ගන්නවා. තමයි හිතේ අර එහෙම නොවුනා නම් මේ ලබන ආත්මේ දක්වාම යන්න තරම් කහටක් ඉතුරු වෙන්න තිබුණු මේ අකුසලය එතනම මකනවට බුදු දහමසේ සඳහන් කරන මේක ධිට්ඨ ධම්ම වේදිනේ වශයෙන් ගවන්න ඕනේ. ඒක ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඒකට ඉන්දිය සම්මරේ කියන්න ඕනේ. ඒකට මේ සති සම්පජඤ්ඤය විතරක් තිබිලා බෑ. ඒකට බයලජ්ජාව විතරක් තිබිලා බෑ. ඒකට මේ මත්යේ ඉන්දිය සංවරය කරනකොට එතන එතන Tamanට ලකුණු ලැබෙනවා. ඒ කරන කරන වැඩෙන් බොහෝ කල් යන්න සබනාස්ති දක්වා උපපජ්ජ වේදිනිය පරියා අපරාපරි වේදනා වෙන්න තිබුණ කර්මය මේ ආත්මෙදිම ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. එතන මේ පහුකාරයෙන්ද ගල් ගහන්නවක්වත් අනුන් කරපු වැඩවලට විනිශ්චය කරන්න කියලා අපි ගහ ගන්නවක්වත් එහෙම නැත්නම් තෝ සදාකාලික අපායට යනවා කියලා කාගල් සාව කරන්නව තමන්ට සාව කරගන්න නෙවෙයි. එහෙමනම් සුඛෝ බුද්ධානම් උපාද වෙන්න බෑ. කවුරු අකුසල් කරුවා සංචියුම් ගා ගන්නවා. දැන් අද තියෙන්නේ අන්න එහෙම එකක්. භවනා කරන අය ඉන්නේ වින්න ගහච්ච ලෝකෙට නෝගේ වුණ හදන බලන්නකෝ අයියෝ මගේ හිත පිට ගියානේ. බලන්නකෝ අයියෝ මට දඩක් කරන්න ඉති කොම්බි අමාරුවක් ආවනේ. බලන්නකෝ අයියෝ අර අරකුණානේ මේකුණානේ කියන කියන ලියමන් වල අන්දා වැටිලා. භවනා නොකරන හොඳයි ඒගොල්ලෝ. ඉතින් ගිල බක්කේ කල් බුදිය ගන්න පුළුවන් දැන් බලන්න රැයට කන්නත් නැහැ බුදිය ගන්නත් නැහැ මල්ලා කතා මේ මට උගන්නකෝ ඊව දෙක භාවනාව ගැනීම නතර කරලා ඉතින් කරන්න බෑ මේ මිනිස්සු මේ භාවනාව කියලා පස්සේ මේ නිකන් කුරු දෙක දීලන් ගැහුවා වගේ කටුකොහල කියනවා වගේ අර හොඳට හිටපු මිනිස්සු මම ඊට පස්සේ කාටවත් භාවනා කරන්නේ මම කොහොමද නම් බය නැහැ මම නම් කියනවා ඕයි ඕම හඬ නෙමු මෙහෙත් අඬනවා ගෙදර ගියත් අඬනවා උන්ට බණ කියලා ගන්නෑ මේ අතර මැද එක දිනේ කවුලනවානේ. එක දිනේ කවුලන. ඌට කියන්න ඕනේ මේ සබ්දයක් ඇහුනහම මනාපමනාප පහළ වෙනවා. එහෙම නැත්නම් කුසල් නූපන්න කුසල් වගේ පහළ වෙනවා. මේ නැවතත් ගිහිලා අරමුණේ හිත පිහිටවපු ගමන් ඒ කුසල් අහෝසි වීම නිසා අපේ තාක්ෂණික වශයෙන් කියනවනම් විත්ත ධම්ම වේදෙනී වශයෙන් අහෝසි වීම නිසා උපපද්‍ය වශයෙන් හෝ අපරාපරිය වශයෙන් වෙන්න තියෙන මුල් දැක ගැනීම වෙන්නේ. මේක එකකින් එහෙන් හෝ කනින් හෝ නාසයෙන් හෝ දිවෙන් වෙච්ච දවසේ අර තේරෙන්න පටන් ගන්නවා ඒව බලව කියලා පෙන්වන්න පුළුවන්. ඒක සාන්දෘෂ්ටිකයි. ඒක මුලැඳාගේ යහපත් දෙයක්. අකාලිකයි. හිත ගන්නවත් එක්කම අකුසල් කියන්නමයි. ඒකට අර ධර්මයේ තියෙන අර ಗುಣ 6 පුදුමාකාර විදිහට පේන්න පටන් මේ පුංචි අකුසලයකට පාර කැපිලා තියෙනවා. මෙයා සති සම්පජඤ්ඤය බයලජ්ජාවත් ඉන්දිය සංවරයක් දාලා ආපහු ගෙනල්ලා හිත බොහොම අමාරුවෙන් අමාරුවෙන් ඉඳී තියෙනවා. මූල කර්මස්ථානේ පිහිටපු ගමන් කණෙන් එන දෙයක් නම් බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඇසිත අසුරුදනක් ගහන්නාසේ. ඒ අකුසල් හේතිලා යනවා. ඊගාට ආයෙ මුලට ඉඳලා අලුත් පණක් ලැබිලා භාවනාව තිරියන් වෙනවා. වෙච්ච අකුසල් නෙමෙයි තියෙන්නේ. දැන් තියෙන ඕනේ අකුසලයක් වලින් අපි ළඟ බුදුහාමුදුරුවෝ කියපු උපකරණේ දිනවා. ඒ අකුසල වෙන්නේ ඉස්සෙල්ලා සතිය ඉන්න ඕනේ. අකුසලෙන් ඇවිල්ලා වණ කරලා අවුල් කරලා අවුල් පාදයකට උඩ පස්සේ කොහොම හරි කරලා ආයෙ සතිය තියෙනවා. ඒකට අතරමැද ප්‍රදේශේ අකුසලයි නෑ. ඉතින් මේ විදිහට අනුප්පන්නානම් පාපකානම් ධම්ම අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේ ආයමති විරියං ආරබති චිත්තම් පග්ගණාදි පදහති කියලා තාම ඉපදිලා නැති ඉපදෙන්න ඉඩ තියෙන මේ කුසල් චිත්ත වීදියේ එනකොටම අපි දන්නවා නම් මේ නැවත අරමුණේ හිත පිහිටුවා ගැනීම හරහා එහෙම නැත්නම් හදිස්සියට ගින්නක් ආවම ඇසිම්බලි ග්‍රවුන්ඩ් එකට යන්න දන්නවා නම් ඉවරයි. මේ අකුසලී ඉවරයි. ආන්නේ එතකොට යාට සිංහ සෙයියාවක් එනවා. සිංහ නද නදන්න පුළුවන් අකුසල නම් තියෙනවා තමයි. මෙතෙක් කලොත් මේ කමඨාන් සුද්ධ වෙච්ච නැති නිසා අපි වට පශ්චාත්තාප වුණා. දැන් පශ්චාත්තාප වෙනවා විනෝඩ කල යුක්තක් තියෙනවා. මේ හැම තැනකදීම තාක්ෂණික කල යුක්තක් තියෙනවා. ඒ වගේ බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ අසුරුසනක් ගහන්න ආසේ. ඒව නැත්තම් නිලුම්පතකට වෙච්ච දිය කඳුලක්. නිලුම්පත හෙල්ලෙනකොටම හැලෙන්න ආසේ. එහෙම නැත්තම් රත්විච්ච කබඩකට වතුර කඳුලක් දැම්මම චස් කාලා පිච්චිලා යන්න ආසේ. නිදර්ශන පහක් හයකින් පෙන්නනවා. ඊ ඒ තන යෝගාවචරය උපදින අකුසලයේ එතනම පොඩ්ඩක් හැප්පීමක් තියෙනවා පොඩ්ඩක් ඉන්දිය සංවරයක් තියෙනවා මත්තට එකතුවක් නෑ. ඒකෙදි කියනවා සතර සම්‍යක් ප්‍රදන් වීගේ පළවෙනි එක නෝපන්න අකුසල් නොයිපදවීම පිණිස එයා පුදුමාකාර එළඹ පෙළඹ 100කින් ඉන්නවා. මොකද ඒක හට ගන්නකොටම කැඩුවොත් මේ පොත්තෙන් කඩන්න පුළුවන් වෙන කඩතයි. ඒක කඩන්න නැතුව පහ වුණොත් ආය සත්‍ය පීඨව ගන්න බැරුව අපි මුළු අතීතය කියන්නේ තන්නේ කර හත් අවුරුද්දක් පරද වෙච්ච අසුචි වලක් වගේ තමයි. හැම කෙනාගේම. කිසිම කෙනෙකුට නෑ අතීතයේ හඳුන් වගේ සුවඳ වගේ තුවරලා වගේ දෙයක් තියෙන කක්කමද ඕක තමයි රැයට බුදිය ගන්න ඕකත් එක තමයි ඒක උදේම නැගිටලා බලන ඒ චෙක් චෙක් චෙක් කරලා ඒ සෙට් එක හේම තියනවා කියලා ඒ කක්ක ටික පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැතුව අර කක්කමල්ල ලැබනාත්ම ගෙනියන්නේත් ඕකම තමයි උන් වයසට යන්න යන්න පොති වැඩි වෙනවා. අනේ කවදාකවත් අඩුවීමක් වෙන්නේ නැහැ. ඒක නිසා කාට හරි මේ උපක්‍රමයේ කියලා තමයි මේකයි විපස්සනා කරනවා කියන්නේ මේකයි ඉන්දිය සංවර කරනවා කියලා කියන්නේ හැම වෙලාවෙම අකුසල් ඇති වෙන්නේ ඉතියි. ඒකට වගේ වීමක් බුදු ජානක දෙන්න බෑ. හැබැයි ඇති වෙනකොටම අප්‍රමාදීව වෙන වෙන වෙලාවෙ මනාපමනාප දෙක එනකොටම මේ ආවේ මනාපයක් මේ ආවේ යමනාපයක් මේ ආවේ අතරමැද තත්ත්වයක් කියලා මට ඒක තේරෙන්නේ නැහැ කියනවනම් බුදුසසුන පිළිගන්නේ නැහැ. බුදුසසුන කියන එක ඒකාන්තයෙන්ම ඕලාරිකයි සංකතයි පරිච්ඡමයි ගුරු සුදයක්. ඒක මේ වෙලාවෙම පහළ වෙන්න බල කල්ලාතෝල හැතර යන්නත් බෑ. ඒක වගේම හේතුඵල ධර්මයක්. ඒක තියාවග වෙන්නේ. ඒකට අප්‍රමාද වෙන්නේ. ඒකට බයලජ්ජි සති සම්පජන්ණය කියන්නේ. බයලජ්ජාව කියන්නේ මේක වෙන්න අරින්න. අපිට මේ ඇත්තක වහගෙන ඉච්චයට පව් කියෙන්නේ නැහැ. එහෙම නැත්නම් කරපු පවනස ඒකාන්තින් අපාය යනවා අයියෝ අයියෝ කිච්ච හිතේ අනිවාර්යම අපාය යනවා වෙන කවුරුත් නෙමෙයි ඌමනේ සාප කරගන්න ඒකා හෝ ඒකි ඒ විනෝඩ බුදුහාමුදුර අතර සැදෙන්න ඔබ වඩන්නද සතියක් තියෙනවා ඒක සාන්තයි ප්‍රණීතයි ඒ වෙනකොට ඔබ විචිත්‍ර වූ කර්ම රැස් වෙන්න පටන් අර ගන්නවා වර්ණවත් මනාපමනාප මාපෝ ගෙනත් තිබ්බොත් අර සිද්ධ වෙන්න තියෙන මනාපමනාප දෙකේ රූපේ තියෙන විචිත්‍ර භාවය එහෙම බොඳ වෙලා යනවා. ඒ රූපයේ විචිත්‍රත්වය වෛවර්ණත්වයේ තියෙන අපි ඒකට ඇවිච්ච මනාපමනාපේ මිසක්කා රූපේ එහෙම කෙලෙසක් නෑ. ඒක නිසා අපි ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ මධ්‍යස්ථ පදනම උපේක්ෂා පදනම මූල කර්මස්ථානය සතිය හුදුවට පිටවගෙන අර කුරුල්ල දෙවිලි සැරේ ගල උඩ නැග්ගා වගේ ඔය ටික දාංශයක් දාගෙන ඉඳලා ඉඳින්න ඉතින්. ඉතින් එතකොට දන්නවනේ කාගෙන එක පාරට කුරුළු හොයා එනකොට උට ඉස්සෙල්ලා හැරි වගේ කවුරුත් ඇවිල්ලා මතක් කරන්න ඕන නෑ ඌ ආරක්ෂක භූමියට ගිය ගමන් අර අකුසලයේ මායя කපු පැල්ල මරලා යනවා අපිට පේනවා බුදුහමද කියන්නේ ඒ විදිහට ඒ තමන් අතින් වැරද්ද සිද්ධ වෙලත් එහෙම නැත්නම් හිත මනාපේ තමනාපිට ගිහිල්ලත් ආරක්ෂක ක්‍රමය නැවත සීම භූමියට යන ක්‍රමය දන්නවනම් අර අකුසල් වල තියෙන නපුර එහෙම නැත්නම් මනාපේ අමනාපේ තියෙන මේ අන්ත දෙක වෙනුවට ඒ අරමුණු වල තියෙන මධ්‍යස්ථ භාවය පේන්න ගන්නවා. අන්ත හොඳක් හෝ අන්ත නරකක් නෑ මැද එකක් තියෙන්නේ අපි ඒකට ආරූඪ කරගත්ත අන්තයක් තියෙන කියලා හැම අරමුණකම නිරස භාවයක් එන්න ගන්නවා. අපි ආශාවෙන් ජීවිතේ පාගෙන අඹාගෙන යන දේවල් ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් ওই දේවල් වලින් ඔය අපි හිතන තරම් ඔය සැපක් හම්බ වෙනවද? ඒ තරම්ම වහලාගෙන ඕක පිටිපස්සේ යන්න ඕනේ කියලා මේ මිරිඟුවක් පස්සේ යන මුවෙක් වගේ කොහෙද මේ යන්නේ? එයාට ඒ වෙනුවට වඩන්නද සතියක් තියෙනවා, වඩන්නද අරමුණක් තියෙනවා, වඩන්නද ඉරියව්වක් තියෙනවා. ඉරියව්වේ ඉන්නකොට ඒකත් නීරසයි. ආයෙක පිටිපස්ස අහන්න දෙයක් නැහැ. ඒ වෙනුවට අපි හොයන්නේ යන මේ රසමස උලේ ඒ කාන්තිම අපාගාමි බිලියක් තියෙන ඇතුලේ. ඉතින් මේ වෙනද ලෝකේ දිහා බලන්න ඔය බිලිය විකුණන එකමනේ කරන්නේ. කිසිම කෙනෙකුට කියන්නේ මේ අර පිටිමස්සන් ජීවිතයක් ගත කරන්න සාමාන්‍ය විදිහට ගත කරලා ඉවරලා තමන්ගේ විවේක වෙන කියලා මේ කාම ලෝකේ කවදාකවත් නැහැ. ඒගොල්ලෝ පුළුවන් තරම් මේකම අවශ්‍යයි. මේක මාර පාක්ෂිකයි. මේ මායя ඒ විදිහට ඇවිස්සුවට අපේ තකතිරකම නැත්තම් අපේ මෝඩකම නැත්තම් අපි සූදානම් ශරීරේ නැත්තම් විතරයි අපි අහුවෙන්නේ. එහෙම තියෙනවා නම් දෙවෙනි සැරේ කන්ද උඩට නැගුණු කුරුළු පැටිය වගේ ඌලඟ බඩුසුව කුරුළුෙක් නේ ඕනෙකෙක් වගේ උදාන සිස් කනකොට මගේ අරසගුණෙට යනවා. ඒක බුදුදහම කියනවා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. තමන්ගේ අශෝක ස්ථානේ දන්නවනම් ශෝක නොකරන තැන. ඊරජම් රජස්න වෙන තැන. කේමේ දන්නවනම් උත්තම මංගල. ඉතින් අපිට අපි හිතමු කොහොමරි කරලා එක තැනකදී හෝ දෙකකදී හරි සක්මනේ යනකොට අපිට යම් කිසි දර්ශනයක් දැක්කා. දැක්කට පස්සේ තේරෙනවා දැන් ඉතින් හිත පිට ගියා. මනාපමන වේ පාන මං ආයෙත් ගත්තා. ගත්තට පස්සේ මට තේරෙනවා ආයෙසලා විලිඹට හිත ගියා. ඒ නිසා මම දන්නවා අරසා වුණයි කියලා. එන වගේ එක සිද්ධියක් අපි මේක අල්ලගත්තයි කියලා ඔබ කියලා දෙන්න කොච්චර අමාරුද බලන්න. මේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කියපු දේ අපි මේ කළු පිළිමැද වැඳ කළු පිළිමැද වැඳ බලන්නේ. ඉතින් ඒ නිසා මේවා පුංචි සලකන්න නරකයි. ඒක කොතනකින් හරි මේ කඩා ගන්න ඕනේ. පිට පිට යනවා. ඒක වළක්වන්න එපා. පිටිකියේ හිතෙන් පහළ වෙන කෙලෙස් ප්‍රවාහය නතර කරන්න නම් අප්‍රමාදීව ප්‍රමාණෝවි ඒක දිහා බලන්න. මොහොත ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අල්ලනකොට සෑහෙන පමණ. අපි දකින්නේ සෑහෙන කෙලෙස් ඇවිල්ලා ගාගෙන වන කරගෙන. ඒ ප්‍රශ්නයක් නැහැ. කමක් නැහැ. මම දැන් තමයි මම අද මෙතනින් අල්ලන්න මේක ඉක්මනින් කෙලෙස් පිට පිට යනකොටම කෙලෙස් වෙනකොටම දැනගෙන මුලට මුලට ඉන්න පටන් අර ගන්නකොට දවසින් දවස දවසින් දවස Taman තුල මුදුම හැකියාවක් වෙන්න පටන් අර ගන්නවා ජීවිතය කියන්නේ හරිම සුන්දර දෙයක් හරිම අභියෝගශීලී දෙයක් එන හැම කෙලෙසයක්ම අපිට පාඩමක් උගන්වනවා. දකින්න හැම රූපයක්ම අපිට පාඩමක් උගන්වනවා. ඇහෙන හැම සද්දයක්ම පාඩම. ඉස්සර හැදෙන අහන හැම සද්දයකින්ම කෙලෙස් උපදිනවා. හැම රූපකින්ම කෙලෙස් උපදිනවා. දැන් නෑ. කෙලෙස් උපදින යාන්ත්‍රණය දිහා බලන්න. ඒක කවදාකවත් බෑ කළු ලෑල්ලක උගන්වන්න. ඒ කවදාකවත් බෑ. සර්වඥාන්සිට අපිට ආශිර්වාද කළා උගන්වන්නේ. ඒක කරලම ගාගෙනම ඒකේ අනාගෙනම තේරුම් ගන්නවා. ඉතින් ඒකට අර අභියෝගයට කැමති එක්කන ප්‍රශ්නයක් නෑ. සක්මන් කරනකොට පිට පිට යන්නේ නැහැ කියලා බලාපොරොත්තු වෙන්නේ. පිට ගියාට පිට යන වාර කීයකදී මට ආරක්ෂාකාරීව නැවත අරමුණට ගෙන්න පුළුවන්ද? ඉතින් මේක පිළිබඳව මම පොඩ්ඩක් විස්තර කරන්න අරමුණට එන එක ස්වභාවයෙන් වෙනවා. මෙන්න මේක වාර්තා කෙරුවේ නැත්නම් කිසිම කුසලයක් මේ වාර්තා කරන ක්‍රමයේ තමයි මේ කමඨාන් සුද්ධ කිරීමේදී කියන්නේ මම භාවනා කරුවේ මේමයි මේක වම දකුණ බැලුවේ එතකොට හිත ගියේ ශබ්දයකටයි ඒ ශබ්දයකට ගිහිල්ලා මම මේක මනාපමන අපහන්න මම ආපහු හිත ගත්තා ගත්ත බව දන්නේ කොහොමද ඒක උනේ මට විදුඹ ආයෙත් කකුලේ පොළවේ හැපෙනවා දැනනවා කියලා. අර මේ වාස්තාකරණයෙන් තමයි අපි මායයට කන පැලින්න ගන්න. එහෙම නැතු හිත ස්වභාවයෙන් ආවත අපි දන්නේ නැහැ. මේ කිසිම ආනිසංසයක් නැහැ. ඒක නිසා මේක කියන්න ඕන. මේක ලියන්න ඕන. මේක සාකච්ඡා කරන්න ඕන. ඉතින් අපි ඉන්න ඔක්කොගේම සත් අදහස හැම කරුකට ඇති. බොහෝ වටිනවා. කිසි කෙනෙක් දන්නේ මේක කියමනේ තමයි පන්න කියලා පන්නේ කියලා. කිසි කෙනෙක් දන්නේ නැහැ මේක රේන්ෆෝස් වෙන්නේ මේ මේ මේ දේ වරණ ගීමෙන් කියලා. ඒ නිසා දහසකුත් ක්‍රම සහ විදි යොදලා මේ පාපොච්චාරණය උගන්වනවා. පව් සමා කිරීම උගන්වනවා. මේ වෙච්ච වැරද්ද කියපන් මේ පශ්චාත්තාප වෙනවත් කනගාටු වෙනවත් නෙවෙයි. මම දිත්තාම සාර්ථකව ඒ කර්මයේ ධිට්ඨ නම වේදිනා සිදු දෙව්වා. මට හොඳට විශ්වාසයි ආයේකේ මුල් බෑත ගැනීමක් බීජ සම්පත් වීමක් නැහැ. කියලා ඒ කියමනෙන් තමයි මේ පන්නරේ ලබන්නේ. ඉතින් ඒක එක විදියකට හිතෙනවා මම දන්නේ ඒක එච්චරම සාර්ථක කියලා කියනකොට මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සිතා මනෝය. මොන දේ Taman ඉදිරියට ආවත් ඒකෙන් පව් කරගන්නවද, වෙන් කරගන්නවද, භාවනා කරනවද කියන එක මනෝ කුබ්බංගම ධර්මතා. එන දේවල් වල මත නැහැ. මනෝ සෙට්ටයි එතන මනස ශ්‍රේෂ්ඨයි. මනෝමයයි. සියල්ලම මනසින් කරන දෙයක්. අරමුණ ආවට ඒක රූප වෙන්න පුළුවන්, වේදනා සංඥා මොකක් කරන්න පුළුවන්. මතුවෙන මනාපමනාප දෙක පනෝමයයි. ඒක හරියට අල්ලගන්න එකක් මනසම ශ්‍රේෂ්ඨ කරලා කරන්න ඕනේ. ඉතින් මේක වෙනකොට මනෝසේ කුබ්බංග බාධම්මා මනෝසෙත්තා මනෝය මනසාචි පසන්නේන මම මේ කරන්නේ ආර්ය පරිශනයක් කියලා සද්දා වුණයි කියලා පශ්චාත්තාප නෙවෙයි ප්‍රසන්න මනසකින් මේක කරන්න පුළුවන්. එතකොට විතරයි කුසලයේ සිද්ධෙන්නේ පස්සේ භාසිතිවා කරුණු ඒ දැකපු මනසින් දැකපු දේ එක්ක කියන්න ඕනේ නැත්නම් කරන්න ඕනේ. එතකොට තතෝ නං සුඛමං වේති උහුට දිගටෝම සුඛේ පිණිස හිනවා හරියට අතනෑර තමන් පිටිපස්සෙන් එන හේවණක් ලක්ෂේ. ඒක දාපත් අපි අතහැරලා යන්නේ. ඉතින් ඒක නිසා මේ හරි ගියාට පස්සේ නැත්නම් ගමනාන් බුද්ධ වුණාට පස්සේ නැත්නම් භාවනා කරමින් ඉන්න වෙලාවදී මේ වගේ දෙයක් වුණොත් ඒක අපි හෙලි කිරීම හරහා ඒක පාපොච්චාරණය කියනවා බහු සමාධියම කියලා කියනවා. ඒ හරහා තමයි ශාසනය බබලන්නේ. බුදුන්සේ දේශනා කරනවා අපි අතින් මොන වැරද්ද සිද්ධ වුණත් ආයති සංවරයේ පිණිස අපි වැරද්ද කාටද කියනවනම් අනේ ඔබතුමා නිසා හෝ ඔබතුමී නිසා හෝ වෙන කෙනෙක් නිසාම ඇති වැරද්ද සිද්ධ වුණා සමාවෙන්න කියලා ඒ ඒ හෙලි කිරීමට අපි ආපත්‍ය දේශනා කියලා කියන දුෂ්ණාංශල බුදුන්සේ කියන ඕක තමයි ශාසනයේ පණ කියලා. ඒකයි අපි මේ කමඨාන් සුද්ධ කිරීමට මෙච්චර වෙලා ගන්නෙ. ඒ නිසා මේව වසංගනේ ඉන්න බව වසංගනේ හිතියොත් මේක නිකන් පහනක් පත්තු කරලා බුදලකින් වහලා තිබ්බා වගේ කිසි ඉඩයක් නැහැ. පහනක් පත්තු කරා නම් කන්දක් උඩ කියන්නේ. කණුවක් උඩ කියන්නේ. ඒක ආලෝකයක් අද. එහෙම තමයි මේ අවුරුදු 2600 ම ආවේ. අපි කරන මේ පුංචි හොඳ ටික මේ විශාල නරක කරන ලෝකේ බය නැතුව ප්‍රකාශ කරනවා. අපි කාටවත් අභියෝග කරනව නෙවෙයි. අන්නේ ප්‍රකාශ ශක්තිය තමයි අපි ළඟ නැත්තේ. අපි ළඟ ඒ ව්‍යාකරණ නැහැ. අපි ළඟ ඒ හොඳ දේ කියන ගතිය නැහැ. වැරදි කිව්වයි, පෙරදි කිව්වයි, අල්ලපු ගෙද කණවැන්දුමයි ඔක්කොම දන්න. මේ රිටිරි වෙරච්ච දාසේ මොකද වෙන්නේ බලන්නකො. අවනක් කියන ඕනේ මිරිවසේ කතා කරලා කමන්නේ නැහැ. අන්න වැඩේ පටන් ගත්තා. ගාල කඩාගත්ත හරක් වගේ දැම්ම කඩාන ගියා වගේ දවක දෝරේ ගලනවා අර දවස් ගානක තුච්චෙව පටලයි. ගෙදර ගිය ගම ඇරියස් එක්කල පරණ ඔක්කොම දැන් අලුත් අගමැති කෙනෙක් ඇවිල්ලා එනවා ජනාධිපති කෙනෙක් ඇවිල්ලා මොන වෙලාවක් දන්නේ නැහැ ඩොලර් එක උඩ ගිහිල්ලක් දන්නේ නැහැ බිම ගිහිල්ලක් දන්නේ නැහැ ලිව්වට යන්නේ මේ කක්කසෙත් එක ගත්තේ නැත්නම් ආයේ මේ මනසට පැටලෙනවා වගේ නිකන් හරි නෑ වගේ කක්කසෙත් එක නැතුව ඉන්නේ මේ දවස්වල ඉතින් හරි අප්සෙට් එකේ ඉන්නේ ටෙලිෆෝන් එක පාවිච්චි කරන්නේ නැත් නෑ රේඩියෝ එකක් නෑ අත්තරෙත් නැහැ. එකක් අති කෙනෙකුට ජීවත් වෙන්න බෑ. ඉතින් අපි කවදා හරි ඒක පිරිසුදු කරගත්ත චිත්තයෙන් මම මේ ඇවිල්ලා එක දවසක් මට ආනපානෙට හිටියා. ඒක හුස්මක් දැක්කා. ඒ හුස්ම කරගෙන ඉන්නකොට මම හිත පිට ගියා. ශබ්දයකට හරි වේලා. අනේ මම පුදුමාකාර වෙලාවක් ගියා මට හොයාගන්න බැරි වුණා මොකද ඇවුනේ කියලා. එහෙම කියලා එක දවසක පුළුවන් වුණොත් පිට ගියේ හිත දැනගෙන ආපහු ආනපාන ගෙනලා කියන්නේ අපේ මුළු ජීවිතේම දෙන සම්භාවනීය සාහිත්‍ය කෘති බවටපත් වෙනවා අපේ ওই දියුම. ඒකට අපේ ගුරුවරු කොච්චර මහන්සි වෙනවද කියලා හිතුවොත් අපේ අම්මට ඒ වැඩේ අපිට කරලා දෙන්න බෑ. අපේ අප්පච්චිට ඒක කරලා දෙන්න බෑ. කාටවත් කරලා දෙන්න බෑ. වැඩ කරන යෝගාවචරයේ අප්‍රත්‍යත ධෛර්යය තියෙනවා නම් විතරක් හරියට මේක ගහන්න පුළුවන් මිදී මෙන්න මෙතනයි ගොජු වැඩේ භවනා කරාට ඉතින් හිලිකිරීමේ විශාල ශක්තියක් තියෙනවා. අන්නේ මේ පාපොච්චාරණ ක්‍රමය එහෙම නැත්නම් මේ පව් සමාකරන ක්‍රමය බුද්ධ ශාසනයේ තියෙන විශාල ආලෝකයක්. අන්නේ ඒක කෙරෙනවා නම් කවේ තියෙන නපුර අඩු වෙලා සති ආදී සෝබන චෛතසික වල ක්‍රියාශක්තිය පුදුම විදියට විවිධාංගීකරණය වෙන්න පටන් අර ගන්නවා. ඒක කියනවා මේ ක්‍රමේ හරහා අපි කරන්නේ නූපන්න කුසල් නොයිපති වීම පිණිස කරන සම්‍යක් සතර සම්‍යක් ප්‍රදාන් වීදී පළවෙනි එක විතරයි. චිත්ත ප්‍රවෘත්ති නැත්නම් චිත්ත වීදිය පුළුවන් තරම් තියාගෙන ඉන්න හදනවා අලුතෙන් පව නොකරන. නමුත් තව ක්‍රම තුනකට මේක වඩා වර්ධනය කරන්න ඕනේ. මෙහෙම කරගෙන ඉන්නකොට එවනට අපි කොහොම හරි සතිය පවත්වාගෙන යනවා සක්මණේ කොහොම හරි දහංගටයක් දාලා සතිය පවත්වා කරනවා සතිය. පරියන්ක උහුම ඉනකොට අතීතයේ කරන ලද කර්මවල විපාක වාර පාරට මතුවේ. එතකොට uppannāna pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ පහානාය. මිත්‍යක් දැන් කිව්වේ අපි අලුතෙන් ඇති වෙන අකුසල් නොවියව පිළිඳ චිත්ත විද්‍ය චිත්ත ප්‍රවෘත්ති පිසිදු කරගන්න. ඒකෙන් තමයි පටන් ගන්න. දෙක ඒ උනාට අපි ළඟ තියෙන බලන account balance එක. ඒවට එඩියස් වෙනවනේ. ඒවට මාසික ගෙවන්න ඕනේ ප්‍රීමියම් ගෙවන්න ඕනේ. එතින් එනකොට එන්නේ වුණා අහසෙන් එනවා වගේ. ඒක පාරට නොසිතූ නොවිදූ විදිහට අපේ චිත්ත මේ ප්‍රවෘත්ති කරනවා. අර වගේ හේතු කර්ම දක්වන්න බෑ. එතකොටත් දැන් අපි හිතමු අපි මේ භාවනා කරනම කවුරුහරි හයියෙන් දොරක් වහුවා. නැත්නම් මොකක් හරි නොයෙ යුක්තක් වෙන්න ඇති වුණා. එනකොටම අපි දොරවාපනයත් එක්ක ද්වේෂයක් ඇති කරන මනාපමනාපයක් පහල කරගන්නවා. අපි දන්නේ මේ පරණ කර්මයක් ඇවිල්ලා වෙන්න හදන කියලා අපි ඒ පුත්කලේ ආත්මය කියලා මිනිහාගම මෙතෙන්ද ඉල්ලත් බලන්නකෝ දුරහින් වහනවනේ කියලා කතන්දරයක් පටන් මේක මේ වෙන්නේ මං කියන්නේ කීයක් කර්මය කියලා. මේ කර්ම මං කරපු අකුසලයක වාදයක් වෙන්නේදී මේ ඇතිවෙච්ච අකට විකට භාවය නිසා මගේ හිතේ මනාපමනාප පහළ වෙනවනම් දැන එතකොටම දැනගන්න පුළුවන් වුණා. මේ නිසා යාට දොස් කරන්න දොස් කියන්නේ කියත් මොනවා කරන්නේ කියත් සතිය සරල සතියෙම කඩලා යනවා හිත කතන්දර ගන්න පටන් ගන්නවා. ඒ සීරටම සමාව දීලා මගේ හිත නහමක් කලඹේවා. මට පුළුවන් ද ඒක නොවුන ගානට ඇහුනට නැහැ වුණා වාගේ දැක්කට පොට්ටෙක් වාගේ අරමුණට හිත ගන්න. ඉතින් මේක අපි හිතනවා ඒක නෝන්ජල්කමක් එහෙම නෙවෙයි මනසට ඒක පාඩම කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ස්තුති කරන්න ඕනේ කියලා ඒ අනුන්ගේ බිස්නස් දන්සබා බිස්නස් පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ මනාපමනාප දිගේ බුදුමාකාර ගමනක් යනවා. ඒක හරිම අමාරුයි. ඒ අපි සීලවන්තයෝ සුද්ධවන්තයෝ අපිට කරදර නොවිය යුතු කියන මහා පුස්මාන්නක ඉන්නේ යෝගාවචරය. ඒක යම් දිලා තියෙනවා විහිං දකලා තියෙනවා ඉන්නකොට මොනක් කරනවා අම්මේ ඒක නිසා ළඟින්වත් කවුරුත් මැස් එක්කත් යන්න බෑ කැසක්වත් දෙන්න බෑ වැස්සක්වත් දෙන්න බෑ මොකද අපි භාවනා කරන නිසා අපි මේකෙක් කල් සංසාරේ කොච්චරක් ඒ වගේ භාවනා කරන හැටි කැහැලද්ද කොච්චරක් භාවනා කරන්නට මැස් එක් වෙලා ඇද්ද එතකොට අපි සීමාව පොඩ්ඩක් අත් වෙනවා දැන් මොකද නහය වහන්න ඕනේ නැහැ පත් ඇගේ වැටවට කමන්නේ නැහැ කියලා නහය වහනකොට අරගෙන කණ්ඩ හිතනවනේ මේක මොන මගුලක්ද මේ එක තැනම වහනවා ඉවන්න විහන්න දෙන්න වෙනවා දත්තට අල්ලලා හිතිලා හපන්න හිතෙනවා ඒකට හිතන්නේ අපේ සංසාරේ ওই වාගේම කරදර කරලා තියෙනවා ඉතින් දැන් පුළුවන් මේක දිහා බලලා අපිට මේ මත් වෙන මනාපමනාප දෙක මේ ඉච්ඡානුක පේශින් මාර්ගයෙන් කරන සවිඥානික ක්‍රියාවක් නිසා හෝ වේවා අනිච්ඡාතුක පේශින් මාර්ගයෙන් හෝ වේවා නැත්නම් අවිඥානිකව සිදුවෙන දෙයක් බලලා මේ වෙන දෙයක් තමයි ඔබ ප්‍රධාන දේ චිත්ත ප්‍රවෘත්ති පිසුදු කරගන්නේ. ඇසෙච්ච මන අපේ මන අපේ දෙක දැකපාන්නේ. එක සැරයක් දැකලා නේ කියන්නේ දැන් අලුතෙන් ඉගෙන කර්ම ගැන. දැන් මේ කර්ම වල විපාක වාග්. ආනෝක දැනගත්තට පස්සේ මිනිස්සයා හැසිරෙන්නේ අංකඩිච්ච ගොනෙක් වගේ කියලා කියනවා. හිතේ වනේ කියන මීමෙක් වගේ. වසල දරුවෙක් වගේ. අනිත් මේ කවුරු ඇවිල්ලා මොනවදවත් මට නෑ අමුදල් දෙන නිසා පිටාම බයපක්ෂව. ඉතාමත්ම නිහතමානීව කවුරු මොන දේ කරත් ඔබ පරිසංයයන් හිත නරක කරගන්න එපා. ඒ නිසා කියනවා මේ thing is not to worry. ඔය මොන જાති උඩත් චිත්ත ප්‍රවෘත්ති අවුල් කරගන්න එපා. ඉතින් මේ කියන උපන්න කුසල් නූපන්න කුසල් නොයිපද වීම සහ උපන්න කුසල් වඩා වර්ධනයට දෙන්න නොදීම විතර තමයි ඒක තමයි පළවෙනිම කළ යුතු බුදුහමතුන්ගේ අනුශාසනාව. දැන් මේ ශාසනයේ ඒ පවුනකදීව පැත්තක තියෙන පින් කිරීමක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒක තියෙන්නේ තුන්වෙනියට. අලුත් අකුසල් නොකිරීම සඳහා නූපන්න අකුසල් නොයිපදවීම සඳහා පළවෙනිම ප්‍රයත්නය සතිය සම්පජන්ණයේ තියෙන්න ඕනේ, හිදියොතක් තියෙන්න ඕනේ, ඉන්දිය සංවරය තියෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ දන්න දහංගල සීරම දාලා අඩු ගන්න දැන් එළියට මතුවලා එන අකුසල කර්ම නතර කර ගන්න ඕ දුර්වල කර ගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒකේ අතිරේක පරීක්ෂණයක් තමයි එහෙම නැත්නම් අභියෝගතා පරීක්ෂණයක් තමයි පරණ කරන ලද කර්ම එකපාරට ගහින් ගිරිනවා වගේ එනවා. අන්නේ වෙලාවේදී බොහොම යටහත් පහත් අංකලිච්ච ගොනෙක් වගේ. පිටි වනේ කියන මීමෙක් වගේ. වසල දරුවෙක් වගේ. පුළුවන් තරම් ওই ලෝකේ ඕන දෙයක් කරගන්න මම පරිස්සම් වෙනවා කියලා කිව්වොත් අර තේරෙනවා සබ්බපාවස කරනවා කියන්නේ. ඊට පස්සේ තමයි යාට කුසල සුප සම්බදාලා තියෙන්නේ. ඉතින් ඒක හැම ආගමකම වෙලා තියෙන එකක්. ඒ අපි නොකල යුතු නොපනත්තන් නොකර සිටීම පළවෙනියෙන් තබා තිබියදී අපි හිතනවා ඒක වෙන දෙයකින් ඒකේ ෂේප් කරගන්න පුළුවන් වෙයි කියලා කුසල් කිරීමහලා. ඉතින් මේ දේ මේකයි තමයි බුද්ධ ආගම සහ බුද්ධ ධර්මය අතර වෙනස. ඉතින් යෝගාවචරයට සිද්ධ වෙනවා මේ භාවනාවට ගියාට පස්සේ ඒ ආගමික කටයුතු බලක් ගන්න කියන එක නෙමෙයි කියන්නේ. තමන් මේ කරපු ආගමික කටයුතු තමයි අද විවේකයක් ලැබිලා තියෙන්නේ. අද මේ වගේ දේවල් හම්බෙලා තියෙන එක නිසා තමයි දැන් තියෙන්නේ අකුසල් නොකර සිටීම. මේක ශික්ෂා. මේක ත්‍රිවිධ ශික්ෂා, ත්‍රිවිධ සාසනය, ත්‍රිවිධ අංග කියලා කියනවා. ඒ ත්‍රිවිධ ශික්ෂාව පටන් ගන්න සීලය. ආගමික ලබිත පටන් ගන්න දානය. දාන සීල භාවනාව. ශික්ෂාව පටන් ගන්නකොට සීල සමාධි ප්‍රත්‍යය. ඉතින් සීලය එහෙම නැත්නම් මේ අපි බලාපොරොත්තු වෙනා මේ හික්මීම, අපි බලාපොරොත්තු වෙනා මේ හැදියාව, අපි බලාපොරොත්තු මේ සීතල ගතිය එන්නේ එක රැයින් නෙවෙයි සති සම්පජාඤ්ඤය හරහා, බයලජ්ජාව හරහා, ඉන්දිය සංවරය හරහා සීලයෙන්. ඉතින් ඒ සීලය ඇති කිරීම සඳහා මේ ධර්ම પરම්පරාව දිහා බලනකොට තමන්ගේ සීලය වෙනුවෙන් ඕන දෙයක් කැප කරන්න කියනවා. මම මේ රකින්න සීලය වෙනුවෙන් අනික් කටේ සීල් රැකේ නැහැ කියලා මට ප්‍රශ්නයක් නැහැ. මට මේ අනු හදන්න ගිහිල්ලා කොන්ත්‍රාත් බාර ගන්න ඕනකමකුත් නැහැ. කියලා අර ඒ සීල රකින්න ගියාට පස්සේ පේනවා ඒ සීල් රකින්න උතුමෝ අම්මා අප්පද අතාරින්න. අරකබාන අතාරින්න. පතරම් මිනිමුණු අතාරින්න. අතාරින්න මේ සීලයක් වෙන්නේ ඒ ගත කරන ඒ ගත කරන ජීවිතේ නිසාම ਸਰවඥාන්සේ සඳහන් කරන එහෙම සීලයක් තියෙනවා නම් සම්මා සමාධිය කියන එක යාට කිසි ප්‍රශ්නයක් නැහැ Taman තුළ ඇතිවෙනා වූ සංසුප්තිකර ගතිය නිසා සම්පත්තිකර ගතිය නිසා මෙයාට සමාධිය සම්මා සමාධිය එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒන සමාධියේ සීලේ අඩුපාඩුකම් වගේම අඩුපාඩුම් එන්න පටන් ගන්නවා. ඉතින් අපි හිතමු දැන් අර හිත පිට යනකොටම අපව නැවත ගැනීම හරහා එහෙම නැත්නම් අහේතු අප්‍රත්‍යයෙන් වගේ එකපාරට මගේ හිත ගැළපෙන දේවල් වෙනවා. ඒකෝට ඉස්මරක් නොකර ගැනීම හරහා අපි නැවත නැවත හිත ക്ഷേම භූමියට ගෙන යන්නේ කටයුත්ත කරනකොට සමාධියක් එයිද නැත්නම් මේක මේ රණ්ඩුවක් සරුලක් වගේ හිතෙන්නේ. එන්නේ වෙලාවේ අපව වෙනස් කියන එක විතරයි මගේ වැටහීම. එතකොටත් සමාධියක් වෙනවා. ඒකට විපස්සනා සමාධිය කියලා කියනවා. නැත්නම් කරදරයක් නැතුව එකම අරමුණේ බොහෝ වෙලා පවත්නකොට කියන සමාධියට සමත සමාධිය කියලා කියනවා. මේ සමත සමාධිය හරි වටිනවා. නමුත් ඒ ක්‍රියාශක්තිය අතින් වැඩි විපස්සනා සමාධිය කලබල කල්තර බාධක මැද කියන්නේ සාමාන්‍ය මොහොදු කුණාටුව තිබුණත් නැව පදින්න පුළුවන්. යම් යම් බාධක තියෙදී එයා ඒ හැම බාධකයකින්ම මේ සත්‍ය සංකජන්නේ බයලජ්ජාව ඉන්දිය සංවරයේ දියුණු තුණු කරගන්න. අපි සාමාන්‍ය එක ස්වරූපේ තමයි එහෙම බෑ අපි අපි භාවනා කරන වෙලාවදී ශබ්ද වේදනා හිතේ තියෙන බෑ අපිව නැති කරගන්න ඕන කියලා. ඒ හිතන එක සාධාරණයි. නමුත් ලෝකයේ ওই තරම්ම තේත අනුකම්පාව තියෙන තැනක් නෙවෙයි. ඒ නිසා එතකොටත් වෙනවා සමාධිය. මේ වගේ ඔක්කොම එනේන අකුසලයට අවශ්‍ය උත්තරේ දීලා එන්න තියෙන අකුසල වලට උත්තරේ දීලා අවදි භාවයේ හරහා එනවා සමාධියක් ඒකට ක්ෂණ මාත්‍ර සමාධිය චිත්තක්ෂණික චිත්තක්ෂණය චිත්තක්ෂණ පාසෝ තියෙන සමාධිය කියලා ඉතින් අද මේ ගිහියෝ භාවනා කරනට ගියන්න අවශ්‍ය කරන්නේ අන්නේ ඒක ඒ දහසකුත් කරදර තියේදී අපි කොහොමද ජාම බේරගන්නේ අපි කොහොමද අපේ චරිත බේරගන්නේ අපි කොහොමද අපි මේ උපයාගන්නද සති සම්පජන්‍ය බේරගන්නේ අපි කොහොමද අපේ සීල බේරගන්නේ කියලා ප්‍රයෝග ඥාන අවශ්‍යයි. අවශ්‍ය ප්‍රයෝග ඥාන නැතුව මේක දිගට පවතින සමාජයක් නෙමෙයි අපිට ඕන වෙලා තියෙන්නේ අඩු වැඩි ප්‍රමාණයක් කරගෙන අඩු කෙලෙස් ප්‍රමාණයක් ඇති කරගන්න මේ වැඩ පිළිවෙලට යන්න පටන් අරගත්තොත් ඒ සති සම්පජාන්‍ය මුල් කරගත්තු මේ ධර්ම පරම්පරාව නැත්තම් එක්ක මානසික ලෙඩෙක් වෙනවා එක්ක කායික ලෙඩෙක් වඩපත් වෙනවා මං කියන්නේ සති සම්පජාන්‍ය කිසිම ලෙඩක් මානසික ලෙඩක් නැහැ කියලා නමුත් අපි එන්න තියෙන ඒවට ඔක්කොම උත්තර දෙනවා මේකේ. ඒ නිසා මේ සති සම්පජාඤ්ඤේ ක්‍රම දෙකකට පාවිච්චි කරන එකක් දැනට අපි ළඟ තියෙන අබ්බැහිගත වෙච්ච, ඉඳන්ගත වෙච්ච රෝගවලට මේක මොකද්දෝ සාන්තියක් දෙනවා. දෙක මත්තට එන්න තියෙන රෝගවලට අපි දැම්ම ඉඳලා සූදානම් වෙනවා. ඇති වෙච්ච රෝග පිළිබඳව සති සම්පජාඤ්ඤයෙන් ඇති කර දෙන මේ විශ්වාමයේ හරහා ආතති අඩුවීම හරහා අද ලයිස්තුගත කරලා තියෙන රෝග ප්‍රමාණය විශාලයි. ඉස්සර ගණනගත්ත බොහොම රෝග දෙක තුනකට තමයි මේක හොඳයි කියලා කිව්වේ. දැන් මේගොල්ලෝ ලයිස්තුගත කරන ලයිස්තුගත කරන යනවා මේක හරියට ඉංග්‍රීසි වේදකෙමේ කියන ප්ලාසිබෝ ඉෆෙක්ට් එක වගේ. ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා කියන්නේ සමහරුන්ට ලෙඩ තියෙනවා දොස්තර මහත්තයා දන්න පැහැදිලිවම ලෙඩක් නැහැ කියලා. එයාට දෙනවා මේ පෙති ටිකක් පොඩ්ඩක් සීනි ටිකක් දාලා මේක දින්දේ කැමරට ඉස්සලා එකක් ගන්න කැමරට පස්සේ එකක් ගන්න කියලා මේ පෙති දුන්නට පෙතුන මොකුත් නැහැ. අර වෙද මහත්යාගේ තියෙන අත්ගුණේ මෙයාට සම්පූර්ණ. සම්පූර්ණ මේ Tamanගෙම ප්‍රතිශක්තිය හරහා. ඉතින් ඕකට පොඩි විහිළු කතාවක් තියෙනවා මේ වෙලාව හොඳයි මේ කතාවක් කියන්නේ. සාම කෙනෙක් ඉතෝලි යාම ගාව ගුලියක් තියනවලු ඕනේ බඩිකක් කොට හොඳයි. ඉතින් යන්නේ නැතන හාමුදුරුවෝ හැරමිටිය උඩ ක්‍රොප් එකක් දාලා ඒකට ගුරු ටිකක් දාගෙන යන්නේ. ඉතින් ආම්දු එක දවස් දාණේවල දැද්දී කවි උපතකමයි තුනවා. මම ආම්දුනේ මේ පොඩි එකට හොඳටම අමාරුයි බඩ බඩ යනවා ගුලියක් ගන්න බැරි කියලා. ආ හා කියලා හාමුදුර හැරමිට ඇරලා බලන්න ගුලි එකක්වත් නැති කියන්නේ. එහෙනම් ඉතින් හාමුදුර එහෙම කිහිල්ලට අත දාලා පොඩ්ඩක් මෙහෙම කළා මේක ගිහිල්ලා දෙන්නේ කොහොමද කුණු ටිකක් අඹරලා කිව්වද දෙයි දෙයි යමුල් දෙකක් දාලා දෙයි යමුල් දෙන්නේ කියලා. කිසිලේ තියෙන කුණු ටිකක් අම්බලා. අනේ හරිුණා. මොකද හාමුදුරුවනේ දෙන්නේ. එතන ඉන්නේ රිලැක්සේෂන් එක ඊට වැඩි එකක් එනවා සතිය. අපි කොච්චර පව් කරලා තිබ්බත් අපිට බුදුහාමුදුරුවෝ පව් ගෙවන ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඉස්සර අපේ අතින් ධාමනික අකුසලකම් වෙන්න පුළුවන්. ඉස්සරත් වෙන්න පුළුවන්. මේ සියල්ලටම අපිට පුංචි ඉඩක් කරන් දෙනවා. ඒ ඉඩ තුල අල්සයිමර් පවා සමානලට ඕටිසම් පවා යම් ප්‍රමාණයකට උත්තර දෙන්න පුළුවන් කියලා කියනවා. ඒ ඉස්සෙල්ලා කිව්වේ සයිකෝසොමැටික් කියලා මේ පීනස් සමාරු අමී රෝග වලට විතරයි. දැන් කියන සියලුම රෝග සයිකෝසොමැටික් මනසින් හටගෙන තියෙන නිසා මනසට විවේකී දෙන්න පුළුවන් නම් ඒ රෝග සෝකී දීමේ ප්‍රතිශක්තිය Taman තුළින් එනවා. ඒක බෙහෙතෙන් කරන්න පුළුවන්, යෝග වලින් කරන්න පුළුවන්, මන්ත්‍ර වලින් කරන්න පුළුවන්, සතියෙන් කරන්න පුළුවන් ගොඩාක් ක්‍රමසාවිදි තියෙනවා. ඒකට වෙන්නේ හිත විස්සාම වීම හරහා තමයි බෙහෙත ලැබෙන්නේ. ඉතින් ඒක නිසා සත්‍ය පදාගෙන යනකොට එන්න තියෙන රෝග පවා අපේ ජීවන රටාව හරහා අඩු වෙන පටන් ගන්නවා. එහෙම නැත්නම් දැන් ඇවිල්ලා තියෙන රෝග පවා හැබැයි එක දවසින් නම් නෙවෙයි දිගට අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මහසි ස්වාමීන් වහන්සේ අපවත් වෙනකොට බුරුමේ ඇතුලේ විතරක්ම භාවනා මධ්‍යස්ථාන 300කට වැඩි තිබුණා. ජාත්‍යන්තරත් 300ට කිට්ටු කරලා තිබුණා. විශාල ව්‍යාපාරයක්. ඉතින් ඕනම තැනක විශේෂ සිද්ධියක් වුණා නම් ඒ ශාන්තර වාර්තා වෙනවා. ඒ අනුව භෝග සුවිච්චව පිළිබඳ විතරක් ධම්ම තෙරපි කියලා පොතක් ලියලා තියෙනවා. තාමත්ම භයානක රෝග ඒ යෝගාවචරය වගේ කියනවා නෑ නෑ මම ලෙඩ වුණාට කමන්නේ මාව එළවන්න එපා වැඩමුගේ මට මොකක්දෝ වේගන එනවා මට මේක කරගෙන ඉන්න ඉතින් අන්තිමට අර අතපය කැඩිච්ච ඇට ආය සනීප වෙනවා. ක්ෂය රෝග, මානසික අසහන, භවනාදී සනීප වෙලා ඒ ඔක්කොම වාර්තා කරනවා. ඉතින් ඒක 1970 ගණන් වල විතර වගේ දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ සතිය සියලුම රෝග සඳහා හෙදකමක් විදිහට කරගෙන යනවා. මේ හෙදකමක් විදිහට කරගෙන යාම නිසා මම දැක්කේ ඒක බොහොම පහත් වැඩක් විදිහට වගේ. මේ සරුවචන් වහන්සේ වගේ සියල්ලටම දෙන මේ ඖෂධය මේ හිදකමකට වේදකමකට විතරක් දාන්නේ. ඒ නිසා මම මේ සතිපස්සල හරහා අදහසක් ඉදිරිපත් කරන්නේ සතිය දෙන්න ඕනේ හිදකමක් කරලා. හිද වෙන්නේ ඉස්සල්ලා මේකේ පොඩි ළමින්ද දීලා තිබ්බොත් ඒ ළමයි ඉන්න තියෙන්නේට පව සනීප කරයි. නමුත් පොඩි ළමින්ද දෙන්න බෑ ඒක. ඉඳක් තියෙනවා නම් බේතක් දෙන්න පුළුවන්. ඉඩක් නැතුව කිව්වොත් හේදකම කියලා අද වෛද්‍ය ශාස්ත්‍රයේදී හෙදකම කොච්චර විනාශ කරලා තියෙනවද කියලා බලන්න. පෞල් සෞඛ්‍ය, සමාජ සෞඛ්‍ය කියන එක අද දොස්තර කියන ගණන් ගන්නෙත් නෑ ඒක කරන්නේ. ඒ තරම්ම වෙදකම විසින් හෙදකම කාබාසිනය කරනවා. ඉතින් මම දවසක් ගිහිල්ලා සතිපාසලේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට කරා. කරලා මං කිව්වා මේ වැරදි මාර්ගය යන්නේ. ලෙඩ වෙනෙච්ච මිනිස්සු කමවාගෙන කන ක්‍රමයක් මේ වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ. වෛද්‍ය ශාස්ත්‍රය ඉන්නෝනේ ලෙඩ නොවීම කියලා දෙන්නේ. නිසා හෙදකම කියලා දෙන්න ඕන කියනකොට ඒ දෙයින් විද්‍යාවේ නර්ස්ලාට හෙන්න ජොලියක් කියනවා. අනේ ස්වාමීන් වහන්සේලා අපිට සතිපාසල පවත් ගන්නකො මේ උභහන්තේ විතරයි මේ හෙදකම ගැන පොඩ්ඩක් කතා කරන්නේ. ඔක්කොමලා කතා කරන්නේ වෙද්දු ගැන විතරයි. වෙදාට තමයි අත අත අතර කීයක් හරි දෙන්නේ කියලා මට ඇත්තටම යන්න බැරි වුණා. නමුත් මේ ඉන්දියාවේ ඉන්න මේ දවස්වල මණිපාල් යුනිවර්සිටි එකේ වයිස් චාන්සලර් හාගඩේ කියලා ඒ මනුස්සයා කියන එයා වෛද්‍ය සාහිත්‍ය ඉඳලටම ඉගෙන ගත්තේ කෙනෙක්. එයා අනික් අයට PhD දෙන එක නේ. එයා කියනවා කවදා හරි දොස්තරලා නිමාඩු ගිහිල්ලා හෙදිය හෙදිය වැඩ කරන්න පටන් ගත්තොත් එකෙක්වත් ඉස්පිරිතාලේ මැරෙන්නක් නැහැ. වෛද්‍යවරු ඔක්කොම නිවාඩු ගිහිල්ලා හෙදියන්න බාර දුනොත් වැඩේ වැඩිලා. මුදා අවසානයෙන් කරන්නේ. ඒ වගේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නොත් මේ සතියේ මේ දෙදු වුණාට පස්සේ පස ගිනි අරගෙන හනුම වගේ දුවන කියලා කරනවට වැඩිය මේ හෙදකමද කියලා දෙන එක. ඒක සාමාන්‍යයෙන් ඔය නෝපන්න කුසල් නොයිපද වීම සඳහා ඉස්සරහට කරන පරණ කුසල් වල ජීවෙන වාරේනවන්නේ අන්නේ වෙනකොට ඒකෙදි ක්‍රියාකල යුතු ආකාරය දන්න මට්ටම යනකම් සතිය වැඩුවා නම් අපිට තේරෙනවා උපන්දාසිත කරපු පවුනත වරක් වැන්දොත් චලනීය කියලා කිව්වට උපන්දා සිට කරපු පවු නැත සත්‍ය පිහිටපු මේ ක්ෂණී ඒ සියලුම දේවල් මකන්න පුළුවන් ගැතියක්. ඉතින් ඒක පටන් අරගන්නේ පුංචියට. පටන් අරගෙන අරගෙන කාටවත් හිතෙන්නේ නැහැ මේ රෝග නිర్ణය සඳහා රෝග නැති කිරීම සඳහා සීලේ බලපාන කතාව. අපි දන්නේ සීල මොකෝනක් කමන්නේ දොස්තර දෙන බෙහෙත් කැමති ඉස්සරහයි කැමත පස්සේ අරගෙන බුදිය ගත්තාම ඔක්කොම හරියයි කියලා. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මෙතන මේ බයලජ්ජාව නැතුව මේ වැඩේ කරන්න බෑ කියලා. නමුත් සතියේදී මුලක ඉඳලා ධර්ම පරම්පරාව හදලා දෙනවා. ඒකල කියලා දෙනවා යම් කිසි කෙනෙකුට ඒ සීලය පිළිබඳ නැත්නම් මේ තමන්ගේ හික්මීම් පිළිබඳ එනවා නම් ඇති සම්මා සමාධිය කියන මේ ජීවිතයේදීම manussත්වයේ ඉක්මවල යන්න පුළුවන්. මේ ජීවිතයේදීම ආංශ සුඛේ ඉක්මවල යන්න පුළුවන්. පුදුමාකාර ශක්තියකට යන්න පුළුවන්. ඉතින් දැන් බටහිර ලෝකේ හරියට ක්‍රමසා විදි හොයනවා ඒ තාක්ෂණය හරහා මේ සමාධිය ඇතිකරන්නයි ඒකෙන් ලැබෙන ආනිසංස ලබා ගන්න අවතාර ප්‍රොජෙක්ට් කියලා පාහරේ කිසිම බයක් ලැජ්ජාවක් නැති අමනෙමු මේ ඉස්සින්නාන්සලා වගේ නොපිනියන්න බැරිද කියලා ඉන්න පරිේශන මේ දවස්වල මොකද කියන්නේ තව රටකට ගිහින් බොම්බ දාන හොරේ බටහිර ලෝකයේ ආශ්‍යා කරේ චීනවල මේ රහස. දැන් හැම පැත්තෙම ඇවිල්ලා අපේ ඔත්තු බලනවා කොහොමද මේ මිනිස්සුන්ගේ මේ අධිමානසික ශක්තිය ගන්න කියලා. ඉතින් විශාල පරිශ්‍රණයක්. ඔක්කොටම තියෙන පාහර තුච්ච අදහසක්. නමුත් අපි ළඟ එහෙම තරමටම නැහැනේ අපි ළඟ අහිංසකම තියෙනවානේ. අපි ළඟ එහෙම මේ යුද්ධ ප්‍රාතිහාර්ය පාන්නේ නෙවෙයිනේ භාවනා කරන්නේ. මේ ධර්ම પરම්පරාවක් එක්කනේ යන්නේ. ඉතින් මොකද පන්දිස්වාංශේ කියනවා මෙවැනි ගතියක් ඇත්තා වූ බටහිරේ කවදාක සාධන පිටන එකක් නෑ කියලා. පිටන්න බෑ ඒකත් ඉක්කොරම ගන්න හදන්න. ඒකට කියන්නේ බිස්නස් බුද්ධිසම් කියලා. ඉතින් අපි විශේෂයෙන්ම තීරවාදීන් ඔක්කොම නිකන් දෙන්නේ. කිසිසේත්ම මේ ගණ දෙනවා මොනක් කරන්නේ නිකන් දෙනකොට අර තේරෙනවා මේක අපිට දෙන්න දෙයක් නෑ ඔබට කිල්ල කියලා මේ මිදි කරලා දෙන්නා වගේ දෙන්න දෙයක් නැහැ. මේ සති සම්පජඤ්ඤය තියාගන්න. ඊට පස්සේ ඒකෙන් මේ බයලජ්ජාව ඒක උඹටයි තේරෙන්නේ. ඒකෙන් මේ ඉන්දිය සංවරයක් ඒක ඒක උඩට කාට කාටත් තේරෙනවා. ඊට පස්සේ සීලය ඇවිල්ලා ඊට පස්සේ සමාධියට ගියාට පස්සේ ඒ මනුස්ස උත්තරී මනුස්ස ධර්ම වලට එහෙම නැත්නම් ඔසවාත බීමකට යනවා. ඊට තේරෙන්න පටන් අර ගන්නවා මේ මිනිස්සු ඉන්නේ කැළඹිලා. මේ ජනයා මහ ජනයා කියන්නේ යහමනය. ගන්නම දෙයක් නැහැ. සෙනඟක් ඉන්න තැනකට ගියොත් ගන්නම දෙයක් නැහැ කක්කමයි. බුදුහාමද කියන්නේ සෙනඟ නැති තැන කියන්නේ විජන වාතය කියලා. විජන වාතය කියන්නේ කැලේකට ගියාම හුස්ම ගන්න තියෙන ස්වභාවික වාතය. කවුරු පිට කරපු හුස්මක් නෙවෙයි. දැන් මෙහි තියෙන්නේ කවුරු හරි ප්‍රසවාස කරපයක් නෙගන්න තියෙන්නේ. ඉතින් හැමතැනම අඩු ගන්නවා. කොරියන හඩු ගන්න කියලා. ඉජන වාතේ නැත්තම් හඩු ගන්න. ඉතින් සෙන් ගාගෙන අරක ගාගෙන මේක ගාගෙන වැඩි කිලියේ තරම් වෙනම් දාගෙන මේ ගත කරන ජීවිතේ තියෙන කොච්චර කුචිවද කියලා. ඒ මේ මිනිස්සු අසීමිත වාතේ අපි සිදු කරනවා. මේ කියන්නේ සුද්ධ ජාතිලා. ඒ නවසීලන්තේ ඉන්න මිනිස්සුන්ට වැඩිය හරක් ගන්නයි වැටලෝ ගන්නයි වැඩි. උන් පිට කරන වාතයයි කටෙන් පිට වෙන මේ උගුරට එන එකයි නිසා මීතෙන් ගෑස් ප්‍රමාණය වැහෙන ගානකට වැඩි ඔක්කොටම නියුමෝන් දානවා. ඊතරම් සත්තු ඊතරම් ගොම ඊතරම් ගොමෝලින් පිට වෙන මීතෙන් වාසය. පොඩ්ඩක් වෙච්ච ගමන් නියුමෝන් දානවා. ශීතල නිසා. ඉතින් ඒ අනුව බලනකොට තනි වෙලා කැලේකට වෙලා ආගන්නේකට වෙලා මේ ධනෝ પરම්පරාවත් එක්ක ඉදිරියට යනකොටයි නැත්නම් මේ යනී ධනයත් එක්ක කුලයා කෙරේ ගණයා කෙරේ බැඳී ගත කරන ජීවිතය අතර සාකච්ඡා කළ යුතු දෙයක් තියෙනවා සතිය පිළිතුරට පස්සේ බයලජ්‍ය වැටුණාට පස්සේ ඉන්දිය සංවරය ආවට පස්සේ පොඩි ඉබේම කැලේ ගන්න ගැටියක් තියෙනවා ඒ තරහකටවත් එහෙම නැතුව මේ ඉන්න බැරිකමක්වත් නිසා නෙවෙයි ආපහු ජනයා ළඟට යනවා පින්න පාදිතික හොයාගන්න කර්මාය උපගමන ප්‍රඥාය අපගමන. පින්නපතර ගියාට පස්සේ බබතතා අපි ගියා කැලේට කන්නේ කාපල නැත්තේ නික හිතවල පැත්තකට යනවා. ඉතින් ඒ ටිකත් එන්න ඕනේ මේ ධර්ම પરම්පරාව ඉදිරියට යනකොට. ඒ ටික එනවා. ඒ ටික ඉබේම එනවා. ඒ භාවනා කරගෙන යනකොට තේරෙනවා මේ පරිසර සාධක මුල් මුල් ටිකේදී අපි ටිකක් කපාගෙන යන්න පුළුවන්. බහුවෙනද පරිසර සාධක වල බලපෑම එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා සර්වඥාන්සේ බණ කියන්නේ ඉස්සර වෙලා නැත්නම් ආනාපානසති කියන්නේ ඉස්සෙල්ල පටන් ගන්නකොට කියන්නේ අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුන්‍යාකාරගතෝවා. ඒකනේ අපි මේ ඒ වගේ ශුන්‍යාකාරයක් හොයන්න අපි බොහොම කැප වෙලා අවුරුද්දක සැරයක් මේ ගත කරන්නේ. ඒක පොඩි නිදර්ශනයක් විතරයි. අර විදිහේ සම්මා සමාධියක් ඇති වෙනවා නම් එයාට තේනවා ඒකට අවශ්‍ය පරිසර සාධක හපේලා දෙන එක. ඒ වගේ අනුග්‍රහිත කියලා කියන්නේ. ශීලානුගායිතේ සුතානුගායිතේ සාකච්ඡානුගායිතේ සමතානුගායිතේ කියලා කියන්නේ තමන්ට ඇතිවෙච්ච එකලස දැක්කම ඒකට උදව් ආධාර කරන ඒකට අනුග්‍රහ වෙන පරිසරය සකස් කළ දෙන්නේ. ඒ සමාධියට බෑ පරිසරය හදන්න. මේ හතර දීපු පරිසරයේ සමාධිය වැඩෙන්න පුළුවන්. ඉතින් කාට හරි එහෙම සමාධියක් හැදිලා තියෙද්දි පරිසරය හදාගන්න බැරි නම් පෙරකල පින් නැහැ කියලා තමයි කියන්නේ. කොයි වෙලාවකදී මේ ධර්ම પરම්පරාව වැඩෙනකොට තමයි ධර්ම પરම්පරාවේ බාධාවකින් තොර වර්ධනය සඳහා ඒ ජීව රටාව වෙනස් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ආජීවය වෙනස් කරන්න පුළුවන් නම් ඉතින් කියන්නේ තියෙන කුතුමාකාර පින් කරපු කෙනෙක් ඒක ඇත්තට මේ ජීවිතේ ගන්න තියෙන කුදු නෙවෙයි ඒවා පෙරකල පින් කියලා කියන පුබ්බේස කත කුජිතා ඉතින් ඒකත් එක්ක ලස්සනට සැදීගෙන සෑහීගෙන පෑහීගෙන එනකොට පේනවා මේ ශාසනය කියන්නේ මොකද්දෝ ධර්මතාවයක් නේ කියන්නේ මුල් ටිකේ අපි පොලොකු තල්ලුවක් වෙන්නේ මේ චක්‍ර කරකැවි ඊට පස්සේ පරිසර සාධක සකස් කළ දුන්නාට පස්සේ ඒ අතනින් මෙතනින් හට ගිය ක්ෂණ මාත්‍ර වශයෙන් හරි ගිය මේ සමාධිය ළඟ ළඟ ළඟ ළඟ ඉඳ පටන් ගන්නවා ඊටත් වැඩිය මම දැක්කේ ගොඩක් වෙලාවට එහෙම බණ භාවනා කරන කල්යාණ මිත්‍රෝ නිතර නිතර හම්බ වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා හම්බ වෙන්නේ පිස්සු පියාසෝ. ඉන්න හරියක් ගන්න නගරයකට ගියොත් ගමකට ගියොත් ගන්න දෙයක් නැහැ. ඉතින් අපි ළඟ පළවෙනි මංගල කාරණය අවශ්‍යයි. අසීව නාච බාලාම. හැබැයි මට වැඩගත් කුරුළු තුන් හතර දෙනෙක් කිව්වා මේ බාලයන්ගෙන් අයින් වෙනකොට අසේ සේවනය කරන බාලයට දැනෙන්න කරන්නේ. දුරුම වෛරපදින. බාලයා හලන්න ඕනේ බාලයාට නොදෙන්නේ. ඉතින් මේ වගේ අනවශ්‍ය සාකච්ඡා අනවශ්‍ය අතුරු සාකච්ඡා යනකොට ලොකු දානන්ති කියනවා ළඟ ඉන්න එක්කනට කියන්න අහන්න කියනවා මේ දැසිතිලි කොහොමද කියන්නේ. ඉතියා දන්නවා ඒකට ඉදාහර දුවනනවා ඉතින් ඇසිකිලිය ඉස්සරහ දොර විතරකින් විදිහට දොරක් නැහැ. අනික කොහොම දැනක විග්‍රහය සලකන්නේ මේකේ නෑ. ඒ වුණාට එන්න එපයි කියන ආපවර තැනට. ඇතිලේ තියෙන මෙම් පළයන්. කිසි කෙනෙකුට උත්තර බඳින්න ඕනේ නෑ. උත්තර බඳින්න වුණොත් පිටන්න පිටට උත්තර ගන්න. ඊට කිසි වැඩි හොඳයි ගැළවිලා ඵලයන් කාදවත් වගේ කියන්නේ. රෑ යන්නේ කියලා කියනවා. තමන්ගේ මේ වඩා ගන්නාලද සති සම්පජඤ්ඤයට, බයලජ්ජාවට, ඉන්ද්‍රිය සංවරයට, සීලෙට සමාධියට බාධා වෙනවා නම් මොන රජසැප්පත දුන්නත් අනේ ඉන්න කියලා එපා යන්න අනේ ඉන්න ඇඟේ ඇලි ඇලි යලි යලි පවතයි හැබැයි ඉන්න එපා. එහෙම නෙමෙයි උඹට සත්‍ය සම්පදන්නේ වැඩෙනවා නම් ඉන්දිය සංවරේ වැඩෙනවා නම් ඒ මනුස්සය පයින් ගැහුවා. ඉලෙව්වත් දැන්දලා කියන්න කියනවා අනේ සමාවෙන්න මගෙන් බාධා වුණාට සමාවෙන්න මට මෙතන පොඩ්ඩක් වැඩි හරිමයි කියලා අපි ඒ ඒ ඒ පරිත්‍යාගය නැත්නම් ඒ අවස්ථානුකූලව කටයුතු කිරීමෙන් අර ඇති වෙන සමාධියට පොඩ්ඩක් අනුග්‍රහ කරලා දෙන්න. අපි ඇත්තටම ඒ අතින් හරියම දුරලයි. පොඩි දුර්ලකමක් නෙමෙයි කියන්නේ. අපි කියන්නේ නැගන්නේ මේ සතිය සමාධිය අපි ඉන්න ගෙදර කුස්සියට ගෙන්න ගන්න හැටි. සත්‍ය සමාධිය තියෙන තැන අපි යන තම්බි ගන්දගාවට යනවා නෙමෙයි. හන්ද ගෙන්නන්න බැරිද කියලා අහනවා තම්බි ගාවට. අද තියෙන මේ මේ ආචාර ධර්ම නැත්නම් අගයන් ආඩම්බර නැති නිසා ඇතිවෙච්ච සමාධියට අනුග්‍රහ කරන්නේ ඒක පෝෂණය කරන්නේ දන්නේ තුකම තියෙනවා. ඉතින් ඒකට පොදු උත්තර හොයන්න එපා. ඒ තමන්ට උත්තරේ තමන් හොයාගන්න එකයි තියෙන්නේ. ඒකට කායිමත් අහලත් බෑ මොකද අහන්න කිසි කෙනෙක් උපදේශයක් දෙන්න තරම් සුදුසු නැහැ. ඉන්නවා ඒගොල්ලෝ ඉන්නේ ඔය පොදු උපදේශ සඳහා. ඔයානේ යනකොට තමන්ට හම්බ වෙන්න පටන් ගන්නවා. ඒ මොකද ඒ වෙනකන් තමන් අර උපයා ගන්න ලද්ද සත්‍ය සම්පජඤ්ඤය බය ලැජ්ජාව ඉන්දිය සම්පිතාමත් වටන දේවා. ඒක මේ පුංචි දෙයකට ඇයි හොඳයි එකට කැප කරන්න එපා. එම කැප කෙරුවා නම් සර්වඥාන් වහන්සේගේ මහ බෝසත්න් වහන්සේ තමක් විදියට ඒ ಗುಣ කඳ වඩන්න බෑ. හරියට වගේ වෙලා මෙයාට වගේ වෙලා කරන්න බෑ. ඒක ඉතින් එනකන් නම් අපි ඇයි හොඳයි තියාගෙන කරගෙන යන්න පුළුවන්. ඉදිරියට යනකොට තමයි තේරෙනවා එකක් තමයි ඒ වගේ ගුණවතුන් කල්ලාන් මිත්‍ර දකින්න හම්බ වෙන්නේ. ශබ්දඥ ඇහෙන්න පටන් ගන්නවා. ඒ වගේම Tamanට ගැළවිලා යන මාර්ගෙ පොඩ පොඩ පේන්න පටන් ගන්නවා. සමෝරාවෙන් ගන්න බෑ. ඒකයි ඒකට ජීවිත පරිවර්තනය. ඒ සඳහා වෙන Tamanගේ අපකපවීම නිතරම විවුර්තව කියන්න පුළුවන් නම් අරයගෙන් අහන්න ඕනේ මෙයාගෙන් අහන්න ඕනේ නැතුව ඒක මම කියනවා උපේජ කතපුදුකම් කියලා. ඒක දැන් තීන්දුව කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක පෙර ඉස්තාවර වෙච්ච දේවල්. ඒ නිසා ඒ වගේ බණ භාවනා කරන කෙනෙකුට කවුරු හරි කරන කවදාකවත් අකුල් ඉල්ලන්නේ නැහැ. අපි එහෙම නෙලපොනිසා වෙන්නේ නැති අපිට අපේ ගමනේ ආගන්න බැරි වෙනවා. ඒ නිසා ඒකත් අපේම කර්ම ශක්තිය තියාගෙන වැටුණානේ කොයිලාන් සමාධිය නැති වෙලා චිත්ත පීඩාවචිලා වැටුණා ආයේ ඒක ගැන හිතන්න යන්න එපා ආයේ සත්‍ය සම්පදන්නේ කියන්නේ මුලක ඉඳලා ධර්ම પરම්පරාව හදනවා මිසක්කා මගේ සත්‍ය කරනවා මගේ සමාධිය කරනවා කියලා කෑ ගහන්න පටන් අරගත්තොත් මේ પરම්පරාවට යන නැත්නම් අනුකූප ශික්ෂා අනුකූප සිටියා අනුකූප ප්‍රතිපදා කියන ධර්ම પરම්පරාවට තේරුම් ගන්න තියෙනවා. මොන්නම දෙයක්වත් අපේ ජීවිතේ ඉච්ඡිදහානියක් වෙන්නේ මොන බවක් කරන්නේ. ඒ ඔක්කොම නැවත පිළියම් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒක ඒ පිළියම් කරන වැඩ පිළිවෙල ගත්තොත් සති සම්පජාඤ්ඤය තමයි මකර දොරන වගේ යනකොටම පේන්නේ. ඉතින් අපිට සාමාන්‍ය උගන්වන දේ තමයි සත්‍යම්පජාන්ති ගන්න ඉස්සර අපි සීලය සම්පූර්ණලා තියෙනවා, සමාධිය සම්පූර්ණලා තියෙනවා කියලා සති සම්පජාන්තියට සුදුසුකම් පෙන්වන්න හදනවා දන්නේ ටිකක්. දන්න කෙනාට කියන්න පුළුවන් නෑ මොනම සුදුසුකමක් කරන්නද නිකන් කරලා බලන්න. කරලා බලනකොට බයලජ්ජාව ආදී ගුණ ධර්ම වතුලා එනවනම් අපිට කියන්න පුළුවන් නිවන නොලැබුණාක මේ දැනට කරපු ටිකේ මට මෙන්න මෙච්චර මෙච්චර ආනිසංස තියෙනවා කියලා ඒ ඔක්කොම ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා යම් වෙලාවක අපිට ඒ අපි දැන් අද මාතෘකාවට ගත්ත ඒ සම්මා සමාධිය එන්න පටන් අරගත්තා නම් ඒක තමයි යහ දැක්මට හරි දැක්ම ඇති වෙන්න මූලිකම අවශ්‍ය දේ. අපි මෙතෙක් යහ දැක්ම කියලා කියනවා නම් ඒක සම්පූර්ණ පිස්සුවක්. මොකද ඒක සමාධිය තුළින් ආපිටක් නෙමෙයි. සමාධිය තුළින් එන එක තමයි යහ දැක්ම. ඉතින් ඒ දැක්ම එන්න නම් සමාධිය පුළුවන් තරම් බහුලී භාවිත බහුලීගත කරන්න අපි ඒක හේතුව කියමු. අද මෙතනින් ධර්ම දේශනාව ප්‍රකරණ බලාපොරොත්තු වෙන නිසා අපි මේ සනා බඩාගෙන යන ලද මේ ගුණ ධර්ම ටික හැර වෙන මොනම අතිරේකාංශ ආශිර්වාදයක් අපිට ලැබෙන්නේ ඒ ගුණ ධර්ම ඔච්චර කැඩුණත් හදන්න පුළුවන් දෙයක්. ඒ නිසා නැවත නැවතත් ආධුනික මනසක් ඇති කරගෙන අහිංසකව නිහතමානීව ඒ ධර්ම પરම්පරාව දිගින් දිගට තනවා වඩා ගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා අවසරයි අපි පසුගිය දවස්වල ඇති කරගත්තේ චාරිත්‍ර හැටියට ලෝකවාසී කියන සත්‍යයන් සමග අපේ මේ උපයාස ප්‍රයනනද කුසලයේ හදා පිටා ගන්න අදහසින් එත්තාවතා ಜಾති ගාථා සත්‍යයනාට පිළිදෙනවා. එත්තාවතා චගම්මේ හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්දී භූතානුමෝදන්තු එත්තාවතා චගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා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 නිබ්බාන පත්‍ත්‍යා සාදු සාදු සාදු සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදි ඕකාසදාරත්තේ සතං සබ්බං සත්‍යං කම්පති කම් සබ්බං සාදු සෝපත්තිත්වා යම් සාදෝකාසතමෝ සෝපත්තිත්වා සතියම් සාදෝකාසතමෝ සෝපත්තිත්වා හොඳයි